දැයි ශීල දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් වැඩමුළුවේ දෙවෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න ටික ආරම්භ කරමු. ඊට ප්‍රශ්න ලැබෙන පරිදි සභාවේ අනික් අයගේ ප්‍රශ්න වලට මත ප්‍රකාශ කිරීමට ඉඩ දෙමු. අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි සියලු දෙනාටම පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි මුලින්ම සක්මන් භාවනාව කරන ලදී. සක්මන් භාවනාව ආරම්භ කොට වම දකුණ වශයෙන් හොඳින් හඳුනාගෙන සක්මන් කරන ලදී. විනාඩි 10ක් පමණ යන විට පාදයක් තැබීමෙන් ඇඟේ හටගන්නා වූ චලනය හඳුනාගත හැකි වූ අතර තවත් විනාඩි 5ක් පමණ යන විට ශාරීරියේ බර ක්‍රමයෙන් වම් පාදයටත් දකුණු පාදයටත් බර වෙමින් යටිපතුල්වලට ගොරෝසුවර දැනුනි. ක්‍රමයෙන් යටිපතුල්වල දැනෙන ගොරෝසු බව සියුම් වූ අතර සක්මනද යම් රිද්මයක් ගන්නා බව වැටහුණි. මේ අයුරින් පැයක් පමණ කාලයක් සක්මන් භාවනාව කරන ලදී. ආනාපාන සති භාවනාව. ඉන් අනතුරුව ආනාපාන සති භාවනාව සඳහා අසුන්ගෙන මම මෙතන යයි මෙනෙහි කරමින් ඉරියව්ව පිළිබඳ සිහි කරන ලදී. ක්‍රමෙන් නාසයේ අගට ඇතුල්වන හුස්ම පිටවන හුස්මත් දැනිනි. ගොරෝසු ලෙස දැනෙන හුස්ම ඇතුල්වීම හා පිටවීම ගොරෝසු ලෙස දැනෙන හුස්ම ඇතුල්වීම පිටවීම සැහැල්ලු වශයෙන් හඳුනාගත් අතර ක්‍රමයෙන් හුස්ම රැල්ල සියුම් වූ අතර විනාඩි 10ක් පමණ ගත විය. වම් පාදයේ වලලු කර ළඟ සියුම් වේදනාවක් හටගත් බව හඳුනාගත් අතර ක්‍රමෙන් වැඩි වී යන අයුරු දැකගත හැකි විය. මේ වන විට භාවනා කාලය විනාඩි 30ක් පමණ විය. කින්පසු ඉරියව්ව මාරු කළ අතර නැවතත් කයට පහසුවක් දැනුනි. නැවත හුස්ම වෙත සිහිය තබාගත් අතර හුස්ම හොඳින් දැනිනි. මුලදී මෙන් හුස්ම ගොරෝසු බවත් පිටවීමේදී පහසුවකුත් දැනිනි. මෙසේ විනාඩි 5ක් පමණ යන විට බාහිර ශබ්දයක් ඔස්සේ සිහිය ගිය නමුත් ඒවා හොඳින් හඳුනා ගැනීමත් හඳුනා ගැනීමකින් තොරව නැවත හුස්ම වෙත සිහිය පිහිටෝ අතර ශබ්දයක් ඇතිවීම නැතිවීම දක්නට ලැබිනි. තවත් විනාඩි 5ක් පමණ ගතවන විට එක දිගටම ශබ්ද ඇසෙන්නට විය. මුලදී හොඳින් නිරීක්ෂණය කළ අතර දිගටම බාධා වන ශබ්දයේ පැවතුන පැවතුනේ සිත ක්‍රමයෙන් ගැටීමකට පරිවර්තනය වන බව දුටිමි. ඔබ වහන්සේගේ අවවාදය එකවරම සිහි වුණි. අනුන්ගේ සීනි කිරන්න එපා. නැවත හුස්ම වෙත ඉක්මනින්ම සිහිය පිහිටුව අතර හුස්ම ක්‍රමක්‍රමයෙන් සියුම් වී පහසුවක් දැනිනි. නැවත දකුණු පාදයේ වේදනාවක් හටගත් බවක් හටගත් බවක් දැකගත හැකි විය. ක්‍රමයෙන් වේදනාව වැඩි වී ඉන්පසු නැවත ඉරියව්ව මාරු කර හුස්ම රැල්ල හුස්ම රැල්ලටම සිහිය තබා ගත්තාය. ඉක්මනට හුස්ම රැල්ල සියුම් වූ අතර හඳුනාගත් අතර මේ මේ මා සිහියෙන් සිටන විට පරයන්ක භාවනාවේ කාලය අවසන් විය. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උතුම් උපදෙස් පතමින් භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. මේ පින්පෙත් අනුමෝදන් වීමෙන් ඔබ වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ භවයේදීම අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ශක්මණ පිළිබඳව ඇත්තටම විචතර ගොඩක් මැදි ආධුනිකයෙක් පැත්තෙන් බලනකොට නමුත් ඒ රචනය අහගෙන ඉන්නකොට තියෙනවා පහුවෙනකොට පහුවෙනකොට ශක්මණ අනායාසින් සිද්ධ වෙනවා. නිකන් ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ අනායාසින් අපි කියන රිද්මයකට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ සක්මන සිද්ධ වෙනවා තමන්ට බලාගෙන ඉන්න පුළුවන් වගේ ගතියකට එනවා. ඊට පස්සේ තමයි ඇත්තටම භාවනා කියලා කියන්න පුළුවන්. එතෙන් දෙනකන් අපි මේ සක්මන්ට හිත හුරු කර ගැනීම වෙනවා. එහෙම නැත්නම් යාළු වීම සක්මනත් එක්ක යාළු වෙන එක වෙනවා. සක්මන් මළුවට යාළු වෙන එක වෙනවා. හදියට වේගික අල්ලගන්න එක වෙනවා. ඒ ටික ඔක්කොම කරලා දුන්නාට පස්සේ යා අනායාසයෙන් සක්මන සිද්ධ වෙන්න යනවා. ඒත් දැඩි ආයාස කිරීමකින් තොරව ආන්නේ වෙනකොට Tamanට තේරෙන පටන් අර ගන්නවා Tamanට ඕනනම් Tamanගේ වෙන් වෙලා Taman සක්මන් කරන දිහා බලන්න පුළුවන් වගේ. හරි සක්මන් කරන එක වීඩියෝ ක්ලිප් කරලා ඒ වීඩියෝ ක්ලිප් එක ආයෙ ඇක්ෂන් රීප්ලේ දාලා බලනවා. මේ සක්මන් කරන හැටි ඒකට Tamanට තේරෙනවා මේ පොඩ්ඩකට Tamanගෙන් ඈත් වෙලා විධානයක් දීලා ඈත් වෙලා ඒ විධානය අනුව මේ ඔර්ලෝසු බට් එක පැද්දෙන්න වගේ යන්න පටන් අර ගන්නවා. ඒක හරි වැදගත්. එතකොට තමයි හැඟ රිලීස් වෙන්න රිලැක්ස් වෙන්න එහෙම නැත්නම් ආතතිය අඩු වෙන්න පටන් අරගන්නේ. එහෙම නැත්නම් අසහන ගතිය අඩු වෙලා දැක ගන්න පුළුවන් වෙනවා. ඒක හරි වැදගත්. ඒ ඒ මානසිකත්වයෙන් තමයි අපි වාඩි වෙන්න යන්න ඕනේ. වාඩි වුණාට පස්සෙත් අර වගේ බලානින්න මූල කර්මස්ථානය එන්නේ එන්නේ එන්නේ කසියුම් වීම මාර්ගයෙන් සිද්ධ වෙන්නේ. ඒක ස්වයංක්‍රීය වෙන්න පටන් ගන්නවා. ඒක ඒක විසීම වෙනවා. ඉතින් එතකොට අර ඈත තියෙන ශබ්ද ඈත තියෙන වේදනා ඈත තියෙන හිතවිලි ටිකක් ලඟ වෙන ගතියක් එහෙම නැත්නම් හිත කුප්පණ ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා වගේ වෙනවා එතකොට යෝගාවචරය හිතනක් කරගන්න නැතුව මේ සංසිද්ධිය දිහා බලන්න පුළුවන් නම් ඒක ඇවිල්ලා ගියාට පස්සේ අපි කියන සද්දය ඇවිල්ලා ගියාට පස්සේ ඉන්නේ සාමාන්‍ය අර සාන්තිදායක තත්ත්වෙමයි එහෙම නැත්නම් වේදනාවක් ඇවිල්ලා ගියාට පස්සේ ඒ සාන්තිකර තත්ත්වයට එනවා එහෙම නැත්තම් ඒකම අනිත් පැත්තෙන් කියන්න පුළුවන්. ඔය ආපු සද්දේ යන පැත්ත බලන්න පුළුවන් යාට. එන වේදනාවේ නැති වෙන පැත්ත බලන්න පුළුවන්. එන හිතවිල්ල නැති වෙන පැත්ත බලන්න පුළුවන්. අතරමැදි මේකත් එක්ක උරුට්ට වෙන්න ගත්තොත් ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් ඒක එන්නේ එන්නේ වැඩෙනවා. ඊට පස්සේ තුනම කරදර තුනක්. හිතවිලි කියන්නේ කරදරයක්, වේදනාවක් කරදරයක්. සද්දෙත් කරදර. නමුත් හිතවිල්ල ඇවිල්ලා යන පැත්ත බලන්න පුළුවන්. වේදනාව ඇවිල්ලා ගෙවෙන හැත්ත බලන්න පුළුවන්. හිතවිල්ල ඇවිල්ලා යන හැටි වෙනවද? එයාමයි එන්නේ එයාමයි යන්නේ. යෑම යනවා දැකීම Nirodhe, එනවා දැකීම Samudhe. එනවා දැකීම කියන්නේ දුක හට ගන්නවා. යනවා දකින්න කියන්නේ දුක ගෙවන් වෙනවා දකින්න. ඉතින් ඒක හැමදාම සිද්ධ වෙනවා අපි මෙතෙක් කල් දැකලා නැහැ. මොකද එනේ එකරත් එක්කම උනට අපි රණ්ඩු කරන්න යනවා. රණ්ඩු කරපු ගාය මනස නතර වෙනවා. රණ්ඩු කරන තු ඇවිල්ලා යන්න ඇරියොත් හැටලා යන හැටි බලන්න පුළුවන්. යන හැටි බලනකොට පේනවා එයා එන්නේ යන්න. අපි මේ අතරමැදදී මේ කොක්ක දාගත්තොත් තමයි අතරමැදදී ප්‍රතික්‍රියා කරොත් තමයි අතරමැදදී ඇයි තමුසෙමයි වැඩේට බාධා කරන්න එන්නේ කියලා පත් උත්තර දෙන්න ගත්තොත් අවුලයි. නැත්තම් ඇවිල්ලා යනවා. ආන්නේ විදිහට බලන්න ගියාම යෝගාවචරයට තේරෙනවා මේ ආනාපාන කෙවෙන හැටි බලනවා වගේ නැත්නම් ආනාපාන යන හැටි බලනවා වගේ සද්දයක් ඇවිල්ලා යනකොට යද්ද පිටිපස්ස බලන්න බලනවා. හිතවිල්ලක් ඇවිල්ලා යනකොට හිතවිල්ල පිටිපස්ස බලන්න පුළුවන්. වේදනාවක් ඇවිල්ලා යනකොට වේදනාව පිටිපස්ස බලන්න පුළුවන්. ඒකෝට තියෙනවා මේ මෙතෙක් කල මේ අහ කනයි ඔඩොක්කේ දාන කන්න කන කනවා කියලා ගෑ ගැහුවා. ඒ එන්නේ එක්කම යණ්ඩයි. ආන්නේ බලහිනකොට පේනවා අපේ හිත කොච්චරක් මේ කොහොල්ල ගාගෙනද තියෙන්නේ කියලා. එනේන දේ ඇලවෙනවා. කොල්ල ගා ගන්නකොට පොල් තෙල් ටිකක් ගාගෙන හිටියා නම් ඔය මොන ප්‍රශ්නයක්වත් නැහැ. කොත් කපන්නත් ඉස්සර පොල් දෙල් ටිකක් ගා ගන්නවා. එහෙම නැත්නම් භූමි දෙල් ටිකක් ගා ගන්නකෝ ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකෙන් කොයි එක ගාවත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ එන දෙයට ඇලෙන්න පුළුවන් වෙන්නේ අපේ තියෙන කුප්ප ගතිය නිසා තමයි. කුප්ප කියන්නේ කිප්පෙන ගතිය. කුප්ප කියන වචනේ ඇත්තට හොඳ වචනයක් නෙමෙයි. හැබැයි මේ මේ භාවනාව නම් හොඳම වචනයක්. මොකා වුණා කුප්පයා නම් අහලා තියෙන ඔක්කොම ඇඟේ දාගන්න. අතේ කොල්ල ගාගෙනවා. අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා සරුවචාන්සේ දේශනා කරේ ඔය කවුරු ඇවිල්ලා තට්ටු කරත් මම නෑ ගණන් ගන්න. එතකොට එක එක විසින් නැති වෙනවා. ඉතින් ඒකේ මේ ආරම්භයක් පෙන්වන්නේ. ඉතින් ඒ නිසා එවැනි වටපිටාවකින් එවැනි ලෑස්තියකින් එවැනි දෘෂ්ටියකින් එවැනි ලෑස්තින වචන තමයි ලස්සන වචනේ. ගිහිල්ලා බලන්න ඔය කිසිම එකක් එන්නේ අපිට කරදර කරන්න නෙමෙයි. අපි ඒවත් එක්ක කරදර කිරීමෙන් තමයි මේ ඇවිල්ලා යන්න එන එක නතර වෙන්නේ. ඒ නිසා සිංහලෙමුත් කියනවා කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. don't trouble trouble still trouble troubles you. ඒගොල්ලෝ ඇවිල්ලා ගියයි කියලා gadu ගෙනින්න යන්න එපා. ඔය ඇවිල්ලා යන්න ඕනේ. මොකද අපි ඉන්නේ ප්‍රසිද්ධ පාරකේ. ඒගොල්ලොත් එනවා යනවා. අපි නතරලා ඇයි තමයි ශාව කියලා ඇහුවොත් තමයි රණ්ඩු වෙන්නේ. ට්‍රක් එකේ යන්නේ. ස්පීඩ් ට්‍රක් එක තියෙනවානේ. ඒ ට්‍රක් එකේ කොච්චර ස්පීඩ් එකේ කියලා ප්‍රශ්න නැහැ. අහල පහල ඉන්න කට්ටිය මට ඉස්සර වෙන්නේ ඇයි? බස්සෙන් යන්නේ? ඒ වැඩක් නැහැ. ඒක අපිට අවශ්‍ය නැහැ. ඒකට ඇක්සිඩන්ට් නැහැ. ඒ නිසා හරි ලස්සන මනසක තියෙන විවෘතකමක්, අපි ඉන්න ලෝකේ තියෙන පළල් ගතිය. ඇයි අපි මේ මේ පුංචි දෙයකට අනිත්‍යවලට ගැටෙන්න කියලා ප්‍රශ්න ඇති කරගන්නේ කියලා. මේ පාඩමට තියෙන පළවෙනිම උපක්‍රමය තමයි ලෑස්තිලා යන්න කරදර එන්න එපයි කියන්නේ යන්න එපා. එනවා එන කෙනෙක් ආපුදෙන් එයාම යනකම් බලනින්න. ඒසොර ගිය තැනක හුලඟක්වත් නැහැ. ඉතින් ඒකට ආදර්ශයක් මේකේ තියෙන්නේ. ඉතින් මං කෙරුවේ ඒ ප්‍රකාශය අහගෙන ඉඳලා මට දැනෙන මත ප්‍රකාශ කිරීමක් පමණයි උපදේශයක් වශයෙන් කියනවා නම් කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් කියනවා නම් තියෙන්නේ මේ වෙච්ච දෙයට ලෑස්ති මනසෙන් යන්න. එතකොට Tamanට තේරෙයි මේ කරදර කිසිසේත් අපිට කරදර කරන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. අපි අර කරදර වලට තියෙන ආසාව නිසා මේවා මල්ලේ දාගෙන කරදර වෙලා තියෙනවා. බුදුහාමුදුර අපට කියලා දීලා තියෙනවා. ඒව කරදරයක් කරගන්න නැතුව යන හැටි ඒකට අතේ පොල් ටිකක් ගාගෙන යන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මාහට පළමු පියවර කීපයේදී පාදයේ වම සහ දකුණ යන පිළිවෙල අමතක යන ස්වභාවයක් පවතී. එහෙත් විනාඩි කිහිපයකට පසුව පාදය නිවැරදිව තබා ගැනීමටත් සිත පාදයේ කෙරෙහි යොමු කර ගැනීමටත් හැකියවද නිතර සිත බාහිර ශබ්ද කෙරෙහිද අතීත අනාගත සිතිවිලි කෙරෙහිද දිවයයි. ඉන් මාහට දැනෙන්නේ මාගේ සක්මන් භාවනාව සාර්ථක නොවු ලෙසටයි. පරයන්ක භාවනාවේදී පළමු විනාඩි කීපයේ මාහට බලවත් වීරියක් ගැනීමෙන් සිත හුස්ම රැල්ල කෙරෙහි යොමු කර ගැනීමට හැකි වේ. ඉන්පසු මාගේ හුස්ම රැල්ල මොනසුම් ආකාරයෙන් පිටවි උදරය තුලට ගමන් කර නැවතත් නාසයෙන් පිටව යන අයුරු දැනේ. එය වලල්ලක ආකාරයෙන් සිදුවනු දැනේ. ටික වේලාවකදී මගේ දෑත් සහ දෙපා ඇති බවක් නොදැනේ. නමුත් හුස්ම රැල්ල දැනේ. මෙසේ විනාඩි 45ක් හෝ පැයක් එකම ඉරියව්වේ රැඳී සිටීමට මාහට හැකිය. එහෙත් වරින් වර සිත වෙනත් දේ කෙරෙහි යොමු වේ. එනම් ශබ්ද සහ අන් අයගේ කැස්ස උගුර පෑදීම් වැනි දෑ ඇහෙන්නට ගත් විට නැවත මා හුස්ම රැල්ලට යොමු කර ගැනීමට උත්සාහ කරමි. එසේ ශබ්ද ඇසෙන විට ඒ ශබ්ද කෙරෙහි අමනාපයක් ඇතිවේ. ඒ සුදුසු නොවන බව මා දනිමි. ඒ කෙසේ සිදුවිය යුත්තේ කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තොරතුරු හපලා තියෙනවා හොඳයි. වෙච්ච දේ හොඳයි කියන එක නෙවෙයි තියෙන්නේ. තොරතුරු හපලා තියෙන ක්‍රමය හොඳයි. මේ සක්මන් කරනකොට ඒ දැනෙන බාධාවල් මේ හිතවිලි බාධාවල් නිකන් හිතනද අපි නිකන් සක්මන් කරන්නේ නිකන් පාක් එකේ හැන්දෑ වෝක් එකක් ඇවිදින්න යනකොට කවදාවත් හිතවිලි බාධාවක් නැහැ. කවදාකවත් නැහැ මොකද? මොකද ඒක ගැන නෙවෙයි හිතාන ඉන්නේ. අපි යන ගමන් කතා කයිවාරු කෙල කෙල යනවා. එතකොට ඇතැම්ම ගන්න දන්නෙත් නැහැ. බල්ලට ඇතැම්ම නැහැ වගේ හිතවිලි එනවා දන්නෙත් නැහැ. ඉතින් සතිය යෙදුවොත් ඒ සියුන් සියුන් දේවල් පේන්න පටන් ගන්නවා. ඉතින් මම මේ කෙනාගෙන් අහන්න කැමතියි ඒ විදිහට තමන්ගේ හිතේ සිදුවෙන ඊටාම සියුම් දේවල් පේන්න පටන් ගන්න එක භවනා ප්‍රතිඵලයක් වශයෙන් සලකන්න කැමතිද? එහෙම නැත්නම් මේ සතියට භවනාට බාධාවක් අරියාදුවක් විදිහටද සලකන්නේ කියලා මම කැමති කට උත්තරයක් දෙනවා. ඉස්සරහට එන්න මෙතනට. මයික් එක තියෙනවා මෙතන. විත්තු කුඩුවට නැක්කන් හදන්නේ. විත්තු කුඩුවට. එහෙම කිව්වොත් දෙන එකක් නෑ කවුරු අපර. විත්තු කුඩුවන්නේ ඔය සම්මාන පූර්වක් දෙන සම්මාන දෙන තැනක් කියලා හිතාගන්න. දෙවන් සර්ණයි හැම දිනාටම මට ස්වාමින් වහන්සේ මේ දැනෙන්නේ එහෙම සද්දයක් ඇහෙනකොට නෑ මම මේ සාකච්ඡා කරන්නේ සක්මන් කරනකොට හිතවිලි එනවා අපි සක්මනකින් තොරව ගමනක් කරනකොට අපිට හිතවිලි ආව කතාව මතකවත් නෑ මොකද අපේ හිත අන්‍ය විහිතයි අපිත් ඒ කවුරු හරි කතා කරගෙන යනවා අත් දෙක එක්ක බරක් ඉතින් ඒකට අපිට හිතවිලි එන බව දන්නේම නැහැ. දැන් මොකක්වත් නැහැ අද්දක සමබරයි. කවුරුත් නැහැ. තමයි සක්මන් කරනකොට පේනවා. මේ සක්මන නේතුව නෙමෙයි සක්මන කෙරෙනවා. නමුත් ඊට වැඩි ඇසියුම් දේවල් හිතේ අපි දන්නේ නැතුව සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිතවිලි එනවා, අත මෙතන බර දැනෙනවා, වේදනාවක් දැනෙනවා, එහෙම නැත්නම් සද්ද ඇහෙනවා. ඒකෝට මේ සියුම් දේවල් වැටහීම භාවනාවේ ප්‍රනීත භාවයේ නිසා වැටහීමක් ලාභයක් කියලා හිතෙනවද? එහෙම නැත්නම් මේ භාවනාවට කරන අරියාදුවක් එහෙම නැත්නම් භාවනාවට හතුරුකමක් කියලාද හිතෙන්නේ? භාවනාවට කරන උපකාරයක් කියලා හිතෙනවා. එහෙමනම් නෙවෙයි ලියලා තියෙන්නේ. ඔය කියන නිසායි ඔය දැන් ඔය කියන්නේ. එහෙමනම් ඔය කතාව ඔහොම ලියන්නේ යම් විදිහකට Tamange මනස සකස් වුණා නම් මේ භාවනා කරන නිසා මම මේ බලන දේ ගොරෝසු දේට අමතරව පසුබිම් චිත්‍රයක් පේනවා අපිට දැන්. දෙපැත්තත් පේනවා. ඉතින් මේ පේන දේ මේ අවධානය යොමු කිරීම නිසා එහෙම නැත්නම් මානසිකාරය යොදු කිරීම නිසා දැන් සතිය නිසා මට පෙනෙන ලාභයක් කියලා ගත්තනම් අපි මේ කර්මාන්ත ශාලාවක වැඩ කරනකොට අපිට හම්බෙන ප්‍රධාන නිෂ්පාදනයත් එක්කම අතුරු නිෂ්පාදන ගොඩක් ලැබෙනවා. නමුත් පරිපාලනේ බලන්නේ ප්‍රධාන නිෂ්පාදනය තමයි. බලන ගමන් අතුරු නිෂ්පාදන අහක දාන්නේ නැහැ. එයාගේ අතුරු ලාභ ලබනවා. අන්න ඒ වගේ යෝගාවචර දැනගන්න ඕනේ මූල කර්මස්ථානයේ බලනකොට ඒක පේනවා, සක්මන් කරන බව දන්නවා. ඒකට හිතවිලි ඇවිල්ලා යන හැටි වේදනා, ශබ්ද, එක එක දේවල් පේනවා. ඒව බාධාවට ගන්න නැතුව ඒව මේ භාවනාව නිසා, ප්‍රණීත භාවයේ නිසා, මානසිකාරයේ නිසා, සතියේ නිසා වෙන දේවල් කියලා ඒ තියේදී මේ අතුරු ඵලවලට පරිපාලනයේ ප්‍රධාන අවධානය නොදී ප්‍රධාන ඵලයටම ප්‍රධාන නිෂ්පාදනව මුල දීලා කරගෙන යෑම තමයි මේ පරිපාලන ශාස්ත්‍රයේ තියෙන කළමනාකරණය කියන්නේ. ඒක තමයි අද ලෝකේ නැතිමදී. මොන දෙයක් ආවත් ලොකු දේ පුංචි දේ නෑ. එන එකත් එක නටන්න ගියාම අර ප්‍රධාන නිෂ්පාදනයේ ආයාල යනවා. ඒක මේ නොසලකා යනවා. ඉතින් ඒක නිසා අද ලෝකේ විශේෂයෙන්ම පළවෙනි ලෝකේ ඉන්ඩස්ට්‍රියල් වර්ල්ඩ් එකේ පරිපාලන ශාස්ත්‍රේ ගණ්ඩම දෙයක් නෑ අද. අද පරිපාලන ශාස්ත්‍රයට යන්නේ ඉන්දියන් කාර්යය. නැත්නම් ලාංකිකයා. උන් දන්නවා. අර වගේ අධ්‍යාපනයේ තිබුණාට උන් පරිපාලන ශේෂ්ත්‍රය දන්නේ නැහැ. ඒ වගේ තමයි බුදුරජාණන් අපට කියනවා අපිට ලැබෙන ප්‍රභාව, අපිට ලැබෙන වස්තු, අපිට ලැබෙන මේ දේපල පාලනය කිරීමේදී ලොක්ක කළ යුත්තේ මොකද්ද, පොඩ කළ යුත්තේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඉතින් අනා ගන්නවා. අද පෞල් ජීවිත විනාශ වෙලා තියෙන එක නිසා. පවුලේ ප්‍රධානියා දන්නේ නැත්නම් මේ අතුරු ප්‍රශ්න වලට ඔළුව දාන්න එපා වෙන මේක බලපං. ඒකට අතුරු ප්‍රශ්න හෝ අතුරු ඵල හෝ පස්සේ බලතැයි. ප්‍රධාන දේ බාධා කරගන්න එපයි කියලා. ඒක නෑ අද. පවුලේ කිසිම තැනක අද මූලික අයිතිවාසිකම් වෙත ප්‍රශ්නයක් නෑ. මේ පුංචි දෙයකට දෙන්න දෙමහල්ලෝ උයාගත්ත බත කන්න නැතුව මැරෙන්න හදනවා. ඒ නිසා ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ අපිට මූලික ප්‍රශ්න නැතුව තියෙති මේ පුංචි ප්‍රශ්න වලටයි මෙච්චර අපි වෙලා ගන්න කියලා බලනවා වගේ මේ මෙහෙම මම ඔය අහපු ප්‍රශ්නේම තවදුරටත් වෙන විදිහකට අහන්න පුළුවන් මේ හිතවිලි තිබුණට Taman ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිතිනවා කියන එක දන්නවනේ. ද එච්චරයි. ඒක දන්නවනම් ඒක තියෙද්දි සිතුවිලි ආව වේදනාවයි කියලා පෑන් නැස්ති කරන්න එපා, කොළ නැස්ති කරන්න එපා, කාලේ නැස්ති කරන්න එපා. එතකොට ලියන්න ඕනේ මේක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් දන්නවනම් මට හිතවිලි තියෙද්දි වම දකුණ බලන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් හිතවිලි එන්නේ ඉස්සලා වම දකුණ පෙන්න මට දැන් හිතවිලි ආපු නිසා වම දකුණ බලන්න බැරි වුණා කියවන රචනයේ 100ක් වලකුල් ලැබෙනවා. තේමාවටනේ කතා කරන්නේ. මට වේදනාවක් ආවා. වේදනාව එන්නේ ඉස්සලා මම හොඳට වම දකුණ වෙන් කර කර බල බල හිටියා. වේදනාවට පස්සෙත් මට වම දකුණ බලන්න පුළුවන්. මට වම දකුණ බලන්න බෑ. ආ ඒකට අපි වේදනාවට මුල් තැන දීලා නැහැ. හිතවිලි හෝ වේදනාව හෝ සද්ද. ඉතින් ඊයේත් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරා. මේ දෙතුන් සැරයක් සාකච්ඡා කෙරුවයි කියලා වැඩි වෙන්නේ අපි කොතන හරි මේක තේරුම් ගන්න ඕනේ. ඒ සුද්ධ කරගත්ත කාරණාව අනුව අපි පරියංකයට ගිහිල්ලා බැලුවොත් ඒ පරියංකයේදීත් තමයි දැනගන්න තියෙන්නේ අපේ ප්‍රධාන අරමුණ මූල කර්මස්ථානය ආනපානතියෙදී කැස්සක සද්දයක් එන්න පුළුවන්. ඒ එනකොට නිසිනින්දේ ආනපානෙ බලනවා වගේ නෑ. පොඩ්ඩක් එහෙම යනවා. හරියට අපි ට්‍රැක් තුන අතරක් තියෙන පාරක කිසිම වාහනයක් නැතුව යනකොට Tamange මට්ටම් තම්මැට්ටන්නේ. නමුත් අනිත් ට්‍රැක් වල වාහන ගියයි කියලා එච්චරම කලබල වෙන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ ට්‍රක් එක මේන්ටේන් කරනවා. Taman යන පතේමයි යන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අනික් කිව්වගේ වාහන නැතුව යන්න නම් අපි සුල්තාන් වෙන්න ඕනේ. එයාට දෙනවා මුළු ට්‍රක් එක දෙනවා, එස්කෝට් එක දෙනවා. එතකොට එයා යනවා. අපි ඇවිල්ලා නිකම්ම නිකන් සිටිසන් ජෝන්නේ. අපි නිකන් සිටිපිරිස්. අපිට කවුද අපි යනවා කියලා පාට දැම්ම කියලා අනිපුසන්ත කරන්න බෑ. එහෙම දවසක් එයි මේක හරියට කෙරුවොත්. භාවනා හරියට කෙරුවොත් අපිට සුල්තාන්වරයට වගේ යන්න පුළුවන් වෙනවා. අපි දැනට දැනගන්න අපි සාමාන්‍ය රටවැසියා. අපි අනුන් අනික අහන්න අතර වෙන්න හිතන්න එපා. අපි හිතේ තරම්ම සුඛෝපභෝගී ඉල්ලනවා. නමුත් පෙරපින්මදි. පින් කරලා තියෙන අපි භාවනා කරන්නේ පෙර පිං කරලා තියෙනවා අපිට මේ කරබර තියෙද්දි තාන පරි නඩත්තු කරන්න. ඒක ඇත්තට අපේ පිටක් නෙවෙයි සබහා ධර්මයි. අපි ඒක අගය කරගෙන මේ කැස්සක් ආවා. ඒක නිසා මම විනාඩි 5ක් විතර ඉවසුවා. එතකොට මට නුරුස්නා ගතියක් ආවා. එතකොට තීරුම් අරගන්න ඕනේ මෙතනින් එහාට තමයි පව් සිද්ධ වෙන්නේ. මේ මෙතෙන් එනකම් පව් නැහැ. ඉතින් ඒකට අපිට දැන් බුදුහාමුදුරුවෝ නිසා විනාඩි 5ක් හම්බෙලා තියෙනවා. කැස්සක් ආවා. කැස්ස නුරුස්නා. ඒත් මට නදකින් කියලා හිතුන්නේ නැහැ. මොන විනාඩි 5ක් යනකොට මගේ ඉවසීමේ ශක්තිය ගෙවුණා. දැන් එතන ඉල account එකට වැටෙනවා. මොනවද වැටෙන්නේ? පව්. ඒ කවුද කහින මිනිහත් අක తీරුවා මමත් අක తీරුවා. මගේ ඉවසීමේ ශක්තිය ඉවරයි. මගේ ඉවසීමේ ශක්තිය විනාඩි 5යි තියෙන්නේ. ඒ නිසා වේබුසයාඩෝ කියලා හිටිය බුරුම අපේ පන්දිසාමේ මේ මහසිසාරෝ ඉන්න කාලෙම හිටපු කෙන බොහොම ශ්‍රේෂ්ඨ හාමුදුරු කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරනකොට කැස්සක් ඇවිල්ලා සතිය කැඩිනොත් කැඩුනොත් ඒ සාමාන්‍ය උපදේශන නොලබෙකනට හිත නඩක් වෙනවනේ. ඒ සාංශ කියනවා හිතන්න කියලා මම සතිය දැන් මට්ටමට ඇරෙතන කැස්සට කැඩෙන සතියක් මට තියෙන්නේ. කියලා කවදද මම කැස්සට කැඩෙන්නේ නැති මට්ටමට සතිය හදාගන්නේ කියලා එයා ඉහළ પરමාර්ථයක් ඇති කරගෙන භාවනා කර කර යනවා මම අනිදාශ වන්න කැස්සතියෙදි තානපානේ බලන්න. ඒතර අපිට හිතමු විනාඩි 5ක් නෙවෙයි 6ක් ඉන්න පුළුවන්, 7ක් ඉන්න පුළුවන්, 8ක් ඉන්න පුළුවන් වෙනකොට අපිට තේරෙනවා දැන් මම ලැහැත්තිලා ගිය නිසා වෙනදන සක්න පාව දෙන විනාඩි 5යි. දැන් 6කට අල්ලනවා. 7කට අල්ලා අපි දාසක කැස්ස තියෙද්දි භාවනාවට කැඩුන්නේ නැහැ කියන පුරුදු වුණොත් කර්මස්ථානාචාරයට වැඩිය කයින විනයට වඳින්නේ කියලා තියෙනවා. ඒ මිනිහා තමයි අපි ඉහළට තල්ලු කරන්නේ. දවසක හිතෙයි අනේ දැන් කැස්සට මට දැනෙන්නෙත් නෑනේ. කැස්ස මත ප්‍රශ්නයක් නෑ. එතකොට මේ මිනිස්සයා කෙරෙහි කවුද අපි දන්නේ ස්තුති කරන්න හිතෙයි කිය. හැබැයි බොහොම ලස්සන දේශනාවක් කියනවා නැගිටලා ගිහිල්ලා ස්තුති කරන තරම් අමන වෙන්න එපයි කියලා. අනේ ඔයා කැප්පු කැහුව එකට බොහොම විශ්වාසයි කියලා දැන් මේ අහකින්න මනසට කිව්වනම් ඉතින් ඌනට කියලා ගහන මේ වුණා මම මණ්ඩි කියන්නේ මේ භාවනා කරනවා කියලා මට මේ කහින්දේ කැත්තට ස්තුති කරන්න කියලා. ඒ තරම් අමන වෙන්න එපා. ඒ නිසා අපි එන බාධාවෙන් තමයි අපේ සතිය මට්ටම තීන්දුව කරන්නේ. කැසර ගන්න සතියක්ද වැස්තර ගන්න සතියක්ද දොරේ අnder ගන්න සතියක්ද කියලා බල බල යනකොට අපිට පුළුවන් වුණත් කයි දහසකාරී ඒ මොන සද්දයාවත් සතිය කැඩෙන්නේ නැත්නම් නොකැඩෙන බවට තමයි බුදුහාමුදුරුව අපිට සාක්ෂි දීලා තියෙන්නේ. ඉතින් පුත්‍රජානන්සේ මේ බුසාගාරයක වැඩේ ඉඳද්දි පිටුරුපඬුක වැඩේ ඉඳද්දි යායම කුඹුර. එනින් පාළුවේ ඉන්නකොට බුදුරජාණන්සේ කියලා සමාදිනවා. නැගිටලා මානට කුඹුර පුරා පෙත්ත කවලා සෙනගල. බුදුන් සක්මන් කරන ගා ඊලන්දාරේ කදානවා මොකද ඊලන්දාරේ මේ මේ සෙන ගැවිලා කියලා. ඊටස් කිව්වා දැන් මෙතන හෙන වැතක් වැත්ත අකුණක් ගැහුවා නියොන් සහෝදර දෙන්නම් මැරුණා හරක් බානක් මැරුණා. ඉතින් මුළු ගමම ආවා. කියලා ඒ ඊලන්දාරියා යනවා මේ ඔබතුමා කොහෙද හිටියේ? මම මේ මේ මුසහකාර තමයි හිටියේ. නිින්ද ගිහලා හිටියද? නෑ. උන්තර සතියේ ක්ලාන්ත වෙලා හිටියද? නෑ. නමුත් මේ පුරුදු කරලා තියෙන ප්‍රමාණය කොච්චරද කියනවා නම් Tamange අරමුණ තියෙද්දි පිට එන ගැහුවත් වැස්සත් ඉති මුද්‍රයන්සේ Tamange දක්ෂකම් පෙන්වන්නේ උවයි. අපි උන්දගේ ගෝලියෝ. කැස්සට වැස්සට එහෙම තමයි ආරම්භ කරනකොට අපි මේ වගේ සවුන්ඩ් ප්‍රූෆ් කරගෙන තමයි පටන් අරගන්නේ. අපි හැමදාම මේක දෙන්නේ නැහැ. තවානක වෙන කාලේ පැලේ අපිට අපි සීතලයි වතුරයි ඔක්කොම දෙනවා. දීලිවල හිටියුවට පස්සේ කුඹුරේ ඒ කියන්නේ ප්‍රධාන ඉඩමේ ඊට පස්සේ ඉතින් එයා දැනගන්න ඕන වැස්සාවත් අවු ආවත් හැදෙන මට්ටමට. ඒක තමයි අපි භාවනා කරනවා කියන්නේ. අපි දැඩි කරනවා කියන්නේ. එතකොට අපිට පුංචි පුංචි දේවල් වලින් කෙනහෙන ගතිය ටික ටික ටික අඩු වෙනවා. ඒ ඒක මේ ලෑස්තිලා යන මනසට හොඳට තේරෙනවා. ඒකයි ඔය ලියන්න පුළුවන් උනේ මට විනාඩි 5ක් යනකම් කැෂ් බාධාකුනේ නෑ. විනාඩි 5කට පස්සේ මගේ හිත ඔද්දල් වුණා. මගේ උට නිකන් තුවාල වුණා වගේ. ඊට පස්සේ කැස්ස මට බාධා වුණා. ඉතින් අපි දැනගන්න විනාඩි 5ක් මට පුළුවන් වුණේ මම මෙතෙක් කල් කරපු භාවනාවේ ආනිසංස නිසා. මට පුළුවන් ද අනිත් දවසේ මේ වගේ දෙයක් આવොත් විනාඩි 5න් අතර නොකර තවත් එක විනාඩියක් අල්ලලා දෙන්න. තව එක විනාඩියක් අල්ලලා දෙන්න. ඊට පස්සේ බලන කැස්සට ඒ වගේමයි වේදනාවට. හිතවිලි වලට. කියලා මේ තමන්ගේ පරාසය ලොකු කරගෙන යන්න පටන් ගත්තොත් sky is the limit. ආකාශයේ තමයි අවසානේ ඕන දෙයකට මොනව දෙයක් ආවත් අකුප්පා කුප්ප නොවන තැනකට යන්න පුළුවන් සුද්දයිද මම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පින් සිදුවේ කියමු බලන්න මොකද්ද තේරුම් ගත්තේ කියලා බාහිර ශබ්දවලදී ඒවට ගැටෙන්නේ නැතුව දිගටම භාවනා කරගෙන යන්න හිතාගන්න. ඔය දැන් ගැටෙන්නේ නැතුව විනාඩි 5ක් ගිහිල්ලා තියෙනවා. දැන් අදිෂ්ඨාන කරනවා විනාඩි 6ක් කරනවා කියලා. එහෙමයි. හතක් කරනවා කියලා. ඉතින් අපිට තියෙන්නේ පොඩ පොඩ කට්ටේ පන්නන එකයි. ඒ පන්නන ප්‍රමාණය තමයි අභිවෘද්ධිය කියන්නේ. ඒ නිසා අරමංශර කියන විනාඩි 6ක් අහින්න කියලා. අතරමැදි විනාඩි 3න් කැත නතර කරුවොත් පරාදයි අපි දෙන්නම් පරාදයි. ඒ නිසා කහින කෙනාට ආරාධනා කරන්න ඕනේ මේ පරිේශණය කරගන්නකම්වත් අඩු ගන්න විනාඩි 6ක් අහින්න විනාඩි 7ක් අහින්න කියලා. ඒ ඒ ඕගොල්ලෝ හිතේ නැත්නම් භාවනා දියුණු වෙන්නේ නැහැ. ඒක ඉතින් සාමූහික භාවනාවට යනකොට පර්ත් වලදී අපි කරා 60 දෙනා හිටියේ. ඉතින් විනාඩියකට එක එක්කෙනෙක් එක සැරයක් අහිනවා. ඒතකොට විනාඩි 60ෙම එක්කෙනෙක් අහිනවා. ඒ සද්දේ හදලා තියෙන මේ හෝල් එක මෙයාගේ කෙලිම විත්තිය තියෙන්නේ. ආපහු ඒවයි අපත මැදට එනවා. ඉතින් බලනකොට ඔක්කොටම තේරෙනවා නෝ කැහින්න ඕනේ. නිකහින්න බැරි. එක්කෙනෙක් හිතනවා පැයකට එකක් ඇස්සහම මොකද කියලා. 60 දෙනා කරනකොට විනාඩියට එක ගන්න කහිනවා. ඉතින් හැම විනාඩියෙම කැස්ස ලැබෙනවා අපිට නොමිලේ. ඉතින් එක්කෙනෙක් ඊට පස්සේ එළිය වාඩිුණා කියලා අනේ ශාසබම් නිසා කරදර වෙනවා. මම මේ කතා කරන්නේ අහවලා මම එළිය වාඩිනවා මට හොඳටම කැස්ස. මම කො ප්‍රශ්නයක් නැහැ. එන්න ඇතුළට ඇවිල්ලා වාඩි වෙන කිසි ප්‍රශ්නයක් නැහැ නෑ නෑ කියලා යකිල්ලට වාඩි වුණා. ඒ නිසා සාමූහික භාවනාවේ අපිට මේ ලැබෙන මේ සැලකිල්ල අපි තනියම ගල්ලෙනකට ලබානකොට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒක වාසියට හරවගෙන සෙනග තියෙන පාරක හප්ප ගන්න නැතුව අහන්නේ කියන වගේ අනේකයි තියෙන්නේ. දැන් සුඛී හොත් First of all, thank you, uh, most Veronova, for accepting the question in English and also answering in English. You're welcome. So yesterday in walking meditation, I was noting the leaf push and put, but suddenly not aware of the left and right legs. Not aware? Of the left, which leg uh, I'm ah. putting down. Yeah. Um, why is that? Because be, this happened after you mentioned about not aware of the left and right. Most probably I, I do walking meditation, meditation before and I was not aware last time, but only after you say it yesterday, then suddenly I become aware of this. That to, to knowing about unawareness yes. is a good thing or bad thing? It's a good thing. Then why you asking then question? So, so that means there'll be a lot more things that I'm not aware right now. You are sure. When you are seeing, you are not hearing, you are not smelling, you are not touching, you are not um, uh, tasting. Selecting one means rejecting a lot. Okay. That's a no. Mm. So now there are a lot of things. If I look here, that means I have forgotten everything. Mm. If you go plunge into that particular thing, you utterly do away with all the kind of thing. So imagine the whole world is an irritation. Whole world is a suffering. Whole world is kind of a uh, tension. So the Buddha says, you can't bear it up. It is such a world of worries. World of sorrow. Therefore, to make the matter a simple take worries pertaining to only one thing, the breath. And then again and again you are using the mind to the breath. So you are do away with all the world of suffering, worries, because your worries are now limited to the appointed object, that the breath. So that is the way physically, the first and foremost you make it workable, make it something digestible, palatable. And then uh, while observing the breath itself, the Buddha says, after a while that the grossness of the breath also becomes subtle, subtler to subtlest. So that means the, the irritation pertaining to your primary object also slowly, slowly, slowly reducing. So you can have a freedom without friction, without suffering, without frustration uh, by technology, by technique. So therefore, when you are going deep into one, the aberration, the infliction from the rest of the other completely done away with. Otherwise, it is too much for a human mind to suffer everything. So therefore, this is a kind of a way uh, enlightening to unawareness. So I read one book from Carlos Castaneda. He says the North American, South American Argentine, Argentina, Mexican, there was a tribal group. And the group leader says, when you know the known, when you become thorough about the known, you understand unknown. With respect to known, you have to thorough with the known, then you understand the shadow of the known, that is unknown. So don't get frightened. Don't question. This is the way you are expanding. The day you understand known and unknown, I mean, when you embrace known and unknown, then you understand there's an unknowable part. Then don't worry. That is none of your business. Your suffering and your liberation is within the known and unknown. Out of that, you are only specialized in the known. So you are paralyzed. You will never understand the picture. But understand the known as much as possible in detail. Then unknown going to happen as an accident if you have, a, for, for example, have a candle here, the room is dark, the candle emits the light. So you can see this as the source of light. But you thoroughly observe the candle is shadow, shedding a shadow to its own food. The shadow is a part and parcel of the product of the candle. If you see only the light, you will never see the shadow. That means you don't know the totality of the function of the candle. Each and every light source make a shadow unless otherwise you look into that. You never see the shadow. Because your mind is happy, eye is happy with the light. It is camouflaged, the shadow. But if you are looking shadow as well as light in the equal manner, you see higher the light, higher the shadow. The moment you see the shadow, it is not negative, it is not nihilistic, it is not destructive. So the Buddha lead you to the unknown as a spiritual achievement, as a religious achievement. And make sure you have enough faith, make sure you have enough morality, make sure you have enough mindfulness, and you see, each and every time you have, have, you have to have understand what they have not known, unknown, aware, unaware. Then only you can see how much we have the blind spot to the unawareness in the human mind. That's called fear of fear, fear of freedom, fear of unknown. So we, we even we claim as we know, we are paralyzed. The day you understand unknown, then you understand your religious master. But you see the fear of unknown, uncertainty is the unknown, considering it as a negative, considering it as nihilistic, considering it as destructive. That's a blind spot in our mind. Don't let that play hell. Be aware. Be sympathetic to the unknown also, or equally like the known. Then you are naturally spiritual. You are naturally religious. You have to teach this to your children. Otherwise you are misleading them. You are misleading your poor children by not allowing them, not leading them to unknown. Only the religious masters can do it because uh, normal parents, they are happy with the known. They are happy with the degrees, PhDs, MSCs and all the bullshit. When they are not, uh, not aware of the unknown, so, so much so, they have fear. So much so, they have uncertainty. Moment you expose to unknown, there's no room for fear to stay. No uncertainty to stay. There are no shadows. So please welcome that unknown. And more and more you become aware, more and more you become mindful, more and more you become immediate, more and more become uh, vigilant, diligent, can't help but you are aware unknown, shadows. Let's come to my second question. So, in also walking meditation, I feel the leg is heavy due to supporting this heavy body. So it makes me do not want to continue walking. The feeling that's coming to it. How should I do? Yeah, that's right. That whenever the you the information come into your mind, you whenever the under the nose experience come, you feel each and every experience is a sign of torturing. Every experience is a sign of suffering. So, so far you were doing with so much of motivational thing, without knowing everything you do is suffering. If you know whatever you do is suffering, you will do the least thing, least burning of energy. And that is why when you are coming and sitting doing nothing, is the highest contribution to the world, the global warming. Highest contribution to the, the pollution. Highest contribution to the energy lost. So what is happening in the today world make you active. Make you in the go-go show. Ultimately you become like a candle burning for the both the ends. It, candle, you have to upright and have a one wick. But if you have the candle cross and burned both the ends, it's utter waste. This is today world. Whatever you do, leading to suffering. Therefore, Arthur Schopenhauer, the Western philosopher, after reading the teaching of the Buddha 2000, now 250 years ago, he mentioned will is evil. Anything you do willful destructive. Anything. The Buddha mentions Sabbe Sankara Dukkha. Sabbe Sankara Anicca. Have you heard Sabbe Sankara Anicca? Anything volitionally you do leading to suffering. Anything volitionally you do leading to changing nature. So therefore you have to do it and see while it is happening, the infliction, the friction, the burning nature. And then you feel like a turtle tug limbs inside and just wait. Kumbhova Angani Sakhe Kalape Mano Samadaham Bhikkhu Mano Vitake. Just like a turtle, you know turtle, tug all the limbs and wait because it is protected then. Moments you put the legs out, uh, the jackal will come and eat. So therefore, while you are doing, you have to understand the friction. While you are doing, you have to understand the infliction you are doing. And this is a kind of a way. More you active, more you burn fuel, more emitting of carbon dioxide, more global warming, more frustration. So don't do it due to the others' teaching or fear. Experiment yourself and see each and every time you move, torturing and burning. So therefore, whenever you do uh, calm, whenever you do settle down, whenever you do uh, calming down, due to your first-hand experience, not due to the book knowledge, not due to the fear. So this is the starting point. And if you can still maintain, uh, maintain with its walking, then you can see how much you have go in burning and torturing. If you do not know, you don't understand it. You keep on running. But if you focus the attention, mindful, and if the mind is healthy, it teach you then and there what a kind of wastage of energy. And what is the way now the world is doing due to the running, due to the technology and the infrastructure and the, the communication. Burn burning, burning the candle from the both the ends where our politicians are leading, where is our economists are leading us, where our socialists are leading us. So to make more active. Active means active suffering. So don't don't try to do away with everything. Just understand slowly, slowly, when they are happening, under your very nose, how much you can do away with things. That is called sabbapavasakaranam, first do no harm. That is the Socrates mentioned for the, all the doctors. Main thing is don't harm. Doctors have no chance to harm the patient. So Buddha mentioned sabbapavasakarna. He mentioned main thing is first do no harm. So that means when and where you calm and quiet, you understand you are doing the maximum contribution to the world peace. Maximum contribution to the global warming. I mean, eh, not, not warming, but calming down. And maximum contribution towards eh, the frustration, internal and external, pollution. So that is the way we can do the maximum by not doing. It's a special art. Uh, regarding city med meditation, when I see the bright lights and the mind was distracted a few times, um, five times at least. And then try to bring the mind back to note the breathing. So how how can I avoid this distraction? I mean, uh, can you say the before the light and after the light mind was with the breath? Uh, it the, the the lights just come in. Just like no, before that, have you before. any chance to see the breath while looking at the breath light come, or just sit Without any object of meditation, light comes. Without any object. So you have never focused the attention to the breath. No, no. At the beginning. yes. I, I was focusing on the breath. I was doing the breathing. Then That's the So can you make a statement? Before the light coming, your mind was with the breath. After the light coming and disappeared, again the mind with the breath. Is it the no, when, when before the lights, it was with the bread. When the lights come, I was distracted. I was catching the, the lights already. Then yeah. it was floating away. Then I need to come back to the breath. Okay, now after the, you have taken back to the breath. Yes. So now the situation is before the light, mind was with the breath. Yes. And after the light, mind was with the breath. Yes. So that means light has done nothing to you. No okay. harm. Mm-hmm. So make sure, whatever the distraction may be, if the before and after that, if you are mindful, in between become null and void. Mm, null and void. Null and void. Okay. So maybe a sound, maybe a thought, maybe a light, right. maybe a sound. Right. Whatever may be, your prime task must be, make sure before and after that you are mindful. So once that you fix these two posts, mindfulness of before, after, anything coming in between become null and void is the secret how to do, how to compensate your bad habits, how to compensate your bad uh, addictions, bad doings. Make sure before and after you have mindfulness. Okay. It's a golden key, mm -hmm. if you can learn. Main thing is not to worry about the light. See how again you can establish mindfulness, that is your skillfulness. Mm -hmm. Maybe a sound, maybe a thought, maybe a whatever may be. Once it happen, if you get disturbed, you are the loser. Mm. Yeah. So main thing is not to worry, not to disturb, okay. but to reinstall mindfulness and nothing blocking you. Mm -hmm. If you know your prime task is to reinstall the mindfulness, no seen and unseen powers can stop you. Your ignorance only, your mm. craving only the culprit. Mm -hmm. So let the distraction happen. Main thing is not to worry. See how quickly, how efficiently you can come back and reinstall the mindfulness. Then everything in between become null and void. And it has been explained in the long formula in the Malunkyaputta Sutta to Pandita Sayadaw, who was in Burma, he explained in a very clear way, whatever the destruction happened, please reinstall mindfulness and make your before and after uh, intact with mindfulness. Whatever come in between become null and void. This is the way you can do away with the personality traits, underlying tendencies, uh, directed dispositions, everything you can do away. Otherwise, they are ruling yourself. You don't know. Mm -hmm. Your underlying tendencies are mastering you. Mm -hmm. So if you know before and after that, whatever be the tendency, uh, you can make your mindfulness anything excusable. Anything you can redo. But no one can do it for you unless you learn it and you reiterate and practice again and again. Uh, then you see each and every time you try, Buddha is the winner. and you are the witness. අසරේ පින්වත් ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි මම පරයන්ක භාවනාවට වාඩි වී මුලින්ම මම දැන් මෙතන යයි සිහි කර විනාඩි දෙකක් පමණ මගේ කය ගැන සිහිය තබා ගනිමි. එවිට මට වේගයෙන් හුස්ම ඉහළ පහළ යන බව දැනෙනවා. නමුත් ඒ හුස්ම ගැනීමක්ද හෙලීමක්ද කියා තේරුම් ගන්න බෑ. තවත් විනාඩි දෙක තුනක් යන විට සාමාන්‍ය විදිහට හුස්ම ඉහළ පහළ යනවා. ඉහළට යන හුස්ම ආශ්වාසයේ ලෙසත් පහළට යන හුස්ම ප්‍රශ්වාසයේ ලෙසත් හොඳින් හඳුනා ගන්න පුළුවන්. ආශ්වාසය සීතලට නාස්පුඩු වල ඇතිලීගෙන ඉහළට යන බවත් ප්‍රශ්වාසය රසණයක් ලෙස නාසයෙන් පිටවි තොල ඉහළේ කොටසේ වැදෙන බවත් දැනෙනවා. මේ විනාඩි 10ක් හෝ 15ක් විතර ඉන්න පුළුවන්. නාසයේ දැනීම නැවතිලා බඩේ පිම්බීම හැකිලිම දැනෙනවා. එය ආස්වාස හා ප්‍රාස්වාසය ලෙස හොඳින් හඳුනා ගන්න පුළුවන්. මෙසේ විනාඩි 40ක් 45ක් ඉන්න පුළුවන්. මෙසේ ඉන්න විට කකුලේ වේදනාවක් ආ නිසා මුල් ආස්වාස ප්‍රස්වාස අරමුණ අමතක වී කකුලේ වේදනාවට හිත ගියා. කකුලේ වේදනාව දෙස බලා සිටින විට වේදනාව ටිකෙන් ටික වැඩි වුණා. නමුත් එන්නිහාට කුමක් වුණාද දන්නේ නැහැ. කකුලේ වේදනාව දැනුනේ නැහැ. නැවත උරහිසේ බරගතියක් දැනුණා. ඒ දෙස බලා සිටින විට නැවතත් මුල් අරමුණට හිත පැමිණියා. නැවත හොඳින් ආස්වාස ප්‍රාස්වාස හඳුනාගත්තා. මෙලෙස විනාඩි 5ක් 6ක් පමණ ඉන්න විට ආස්වාසය හා ප්‍රස්වාසය බටයක් දිගේ යමක් ඇතිලීගෙන ඉහළට පහළට යනවා වාගේ දැනෙනවා. එවිට මගේ මුළු කයම බැලුමක් පිම්බෙනවා වාගේ දැනෙනවා. මුළු කයම සැහැල්ලු වෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ සුදුසු උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවක් දීර්ඝායසත් ලැබේවා. ඔව් භාවනා යම් කිසි මට්ටමකට නැත්නම් සතිය යම් කිසි මට්ටමකට දියුණු කරාට පස්සේ මේ යෝගාවචරයට නොදැනි හීන් නූලෙන් මේ සතිය අරමුණු මාරු කිරීම හරහා අපේ හිත අනියම් සැපක් විඳින්න බලනවා. ආනපන බල බල ඉඳලා පිම්බි වැකිලි මහල්ලා දෙනවා. පිම්බීමකට බලන ඉඳ වේදනාවක් අල්ල දෙනවා. වේදනාවේ තැන් මාරු කරනවා. කොහොම කොහමරි මේ යෝගාවචරය සටන පාවා දුන්නේ නැත්නම් වටම ගිහිල්ලා ගෙටම වගේ ආයසර කනපන්ට එනවා. මේ වගේ චක්‍ර රාශියක් කරකිනකොට තේරෙනවා අපිව මත් කරවනවා අරමුණු රසය දීමෙන්. අපි ඒක දැනගෙන ඔබ මොන්න 18 පාළිය නැටුවත් මොන්න කුමන නැටුම් කෙලි කවට සිනාදා දැම්මත් මොකෝම හරි තේමාවට මගේ හිත ගන්නවා නැත්නම් මම ආනාපානෙ හිත ගන්නවා කියලා බැලුවොත් එහේ මේ රෞමේ ඇවිද්දාලා ගෙනාවට හුස්ම නතර වෙලා තිබිලා නැහැ. හුස්මට අවධානය නැති වෙච්ච එක විතර වෙලා තියෙන්නේ. ආපහු වෙවිලා බලනකොට අර ඉස්සල සැරේ නතර කරපු තැන වගේම හුස්ම බොහෝම සාන්තිකර තත්වෙන් තියෙනවා. හුස්ම ඇවිස්සලා නැහැ. මෙන්න මේ සංසිද්ධියේදී හිත නරක කරගන්න එක්කනට පෘතජනය කියනවා. මේ සංසිද්ධිය වැටේදී හිත නරක කරගන්න නැති එකට ආර්යයන් වහන්සේ කියලා කියනවා. ඉතින් ඒ නිසා Tamanට ඕනේ නම් පෘථග්ජන වෙන්න පුළුවන්. Tamanට ඕන නම් ආර්යන වංශය නමක් වෙන්න පුළුවන්. මේව ගැන කතන්දර ගොතණ්ඩයි. මේ ගැන පශ්චාත්තාප වෙන ලෝකයක් තමයි අපි ජීවත් වෙන ලෝකේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ওই වගේ දේවල් වලට හිතනක් කරගන්න එපා. මොනවද හිතනක් කරලා ලැබෙන්නේ? ওই වටම ගියත් ගෙටම එනවා. ඒ නිසා ඕනේ රවුමක් ගහපන්. බලාගෙන හිටියොත් ආනපානෙ දිහා මෙන්න ආපහු මෙන්න වටේම ගිහලා ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා බලනකොට ආනාපානෙ එච්චර කලබල වෙලත් නැහැ, කෙලසිලත් නැහැ. හැබැයි කලබල වෙච්ච හිතෙන් ආනාපානෙ කෙලසිලද නැද්ද කියලා බලන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි යන එකට කලබල වෙන්න එපා. යන්න උනන්දු කරවන්නත් එපා. බලන්න කැරකිලා ආපහු ආවට පස්සේ අර නතර කරපු තැන වගේම ආනාපානේ අවිෂෙන් නැතුව තියනවාද කියලා උද්දුම හිතෙනවා ආනාපානව මොනවත් ගණන් කරන්නේ නැහැ. යා බොහොම සාන්තව ඉන්නවා. අපි පුංචි කාලේ පොතක තිබුණා කතන්දරයක්. පොඩි කට්ටිය අහගෙන තියෙන කතන්දරයක් කියන්න දන්නේ. ඔක්කොම ලබුදී එහෙම බෑ. මේවත් බුදි. ගල්ලෝඩියෙක් හිටියලු. ගල්ලෝඩෝ කියලා කියන්නේ කට්ටක් කරන මිටියක් කරන ගලට ගහලා ගහලා ගහලා එක එක රූප කපනවා නැත්නම් ගල කඩනවා. මේ කඩ කඩ ඉන්නකොට අරි දුප්පත් මිනිසෙක් ලොන. ඉර පායලා බොහොම සැරයි. මේ මම හිතන්නේ ඕමානෙ වෙන්න තින්න ඇති. ඉතින් සැරේ ඉන්නකොට මනසලන දෙකින් මං වගේ මෝඩ වඩුවෙක් බලන කොච්චර දුර්වලද මේ ඉර කොච්චර ප්‍රතාපවත්ද මේ ඉරත් මාත් එක්ක බලනකොට මේ ඉර කොච්චර ශක්තිමත්ද අනේ මට ඉර වගේ වෙන්න නැත්තම් කියලා මිනිහට හිතනවා අනේ ටික වෙලා ගියාම ඩක්කාලා මිනිහා ඉර වුණාලු දැන් එයා තේජස් පාගෙන ගල්වඩු ඔක්කොම යටපත් කරගෙන එහෙම ඉඳ බලා ලෝකෙ දිහා විරිත්තගෙන බලා ඉනකොට වලාකුලක් ඇවිල්ලා සම්පූර්ණයෙන් වහලා දැම්මලු ඊට පස්සේ කල්පනා කළා යකෝ ඉර වුණත් ඇති වැඩක් නැහැ. බලාගුලක් ඇවිල්ලා වැහුවට පස්සේ මොකක්ද ඇති වැඩේ? නෑ ඊටේ කිසිම තෙදක් නැහැ. ඊටට හරි ලැජ්ජාවක් ඇති වෙනවා. චෙක් මම මෙච්චර ආසාවෙන් බලාපොරොත්තු ඉෂ්ට වුණා ඉරක් පාටපත් වුණා ඒත් බලාකුලක් ඇවිල්ලා වහගත්තේ වෙන්නේ මේ බලාකුල මට වැඩිය කොච්චර ශක්තිමත්ද කියලා. අනේ මට බලාකුල වෙන්න නැත්තම් කිනොට බලාකුලක් වුණා. එයා ගිහිල්ලා ඉල්ල අල්ලලා බදාගෙන වහගෙන ආලෝකෙ එන්නම දෙන්නතෝ බලන්නේ වෙලාවට උලංගක් වෙලා බක්කාල ගහලා කියලා. ආයෙසරක් ඊර පායනවලු වලාකුලට කරගන්න දෙයක් නැතුව හුළඟාවට පස්සේ ඊට පස්සේ කල්පනා කරලා යකෝ ඊරටත් එළිය වලාකුල බලවත් වලාකුලටත් වැඩිය හුළඟ බලවත් චි මට හුළඟ වෙන්න නැත්තම් කියලා ඊට පස්සේ ආ හුළඟ වුණාලු ඉතින් ඊට පස්සේ හුළඟෙන් මෙයා වලාකුළු පිඹිලා වනන්තර හොල්ලාගෙන සුලිසුලන් ඇති කරගෙන නට ඉඳදී විශාල ගලක් තිබ්බලු මොන්න જાතියෙන්වත් හොල්ලන්න බැරිලු හුළඟ ඒට ගහනවලු මෙහෙට ගහනවලු මොන විදිහකට ගලවලා ඊට පස්සේ තොන්න ඉරට වැඩිය බලවත් වලාකුළු වලාකුළු වල තුලඟ මේ උලඟටවත් ගල හොල්ලන්න බෑ කියලා. ඊට පස්සේ ඒක ඕනේ එකක් වෙච්ච ආයෙ මට ගල වෙන්න ඕනයි. ඉතින් විශාල ගලක් වෙලා ඉන්නකොට ගල් වඩිය කැවිලා කොටන්න පටන් ගත්තා. ඊට පස්සේ මම හිතුවා දැන් මේ ගල් වඩිය වෙලා කොටනකොට ගලේ කෑල්ල කෑල්ල යනවලු. ඊට හිතුවල යකෝ දැන් ඔක්කොම තියදී බලනකොට මේ විනිහා ඔක්කොට වැඩි ලොකු වෙනවා ගලෙන් කොන ඊට පස්සේ මම ගල්වඩුව වෙන්න ඕනේ. ඉතින් අන්තිමට මිනිහා ගල්වඩුව වුණා. පටන් ගත්තෙත් ගල්වඩුව වගේ ඉවරනොත් ගල්වඩුව වගේ තමයි. එනිසා අපි ඕමානෙට ගියත් ලාංකිකයෝ තමයි. උඹලට ආපහු ලංකාවට යන්න වෙනවා. අවිල්ලලාට පරණ පුරුදු තාට කොසට ඇදෙල්ලට තම්බන කාලා ජීවත් වෙමු. කොහේ ගියත් අපි අර පටන් ගත්ත තැන විතර ශක්තිමත් තැනක් ඇත්තේ නැහැ. අපි එතන ඉන්නකොට පේනවා ඉර බලවත් කියලා. ඉරට ගියාට පස්සේ වලාකුළු බලවත් වෙනවා. වලාකුළුට ගියාම හුලම් බලවත් වෙනවා. හුලකට ගල බලවත්. ගලට ගල් වලුව තමයි. ඒ නිසා මේ සතිය විතර බලවත් දෙයක් ਸਰවඥාන්සේගේ ජීවිතේ දැකලා නැහැ. නිසා ਸਰවඥාන් සඳහන් කළා තිනවා සතිය හදාගත්ත හිතට හිමාලය පර්වතේ ඕනනම් දෙකට පලන්න පුළුවන් කියලා. මේ කුණු තුච්ච අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා තියෙනවා. හිමවන්ත සූත්‍රය කියනවා මේ විදිහට තනාගත්ත මනසකට හිමාල පර්වත තුනක් පලන්න පුළුවන්. මේ උඹලා ඔය බයේ ඉන්න අවිද්‍යාව ගැන මේ තුච්ච අවිද්‍යාව කියලා කියන්නේ. තුච්ච අවිද්‍යාව ගැන කොමන කතාව. ඒ නිසා අවිද්‍යාවට දෙන්න ආනපානිනකොට පිම්බි මැකිලි කෙනක් දානවා. පිම්බි මැකිලිනකොට වේදනාව කෙනක් දානවා. වේදනාවිනකොට අතන මෙතන ඕන එකක් නඩම. අන්තිම වටම ගිහිලා ගෙට මෙන්නේ ආනපාන. ඇවිල්ලා බලනකොට ආනපානෙ තිබුණ ගානට ඉන්නවා. අරවා පිළිබඳ කතන්දර ගොතන්න යන්නේ නැතුව අපිට කියන්න පුළුවන් නම් පිම්බීම හැකිලිම තිබුණත් මට ආනාපානෙම තමයි මූල කර්මස්ථාන. වේදනාව තිබුණත් මට ඒක ආනාපානෙ බලන්න පුළුවන් ආනාපානෙ තියෙනවා. ඒක හරියට මේ උතුරු කට්ට වගේ. වේදනාවත් නෙමෙතර ගියක් තියෙනවා. ආනාපානෙ ඇවිල්ලා බලන්න මොනවත් වෙලා නැහැ. එතකොට කතාව ඉවර වෙන්නේ අපි දිනලා. හැබැයි අතරමඟදී හිටනක් වුණා නම් හොඳ පව් තොංගාණක් රැස් කරගෙන අපාය රාමයන්ට අකුසල කර්ම රැස් කරගන්න. ඒ නිසා මේවට සැලෙන්න එපා. මොකද මේ වගේ සැලෙන්නේ නැති වෙන්න කාරණාව මම චේතනා කරලා ගන්න ඉව නෙවෙයි. චේතනා කරලා ගත්තොත් නම් සැලෙන්නේ. නෑ ඉබේ වෙනදී. ඉබේ වෙන කිසි දෙයක අකුසල නෑ. ඉබේ මා මැරුණත් අකුසල නෑ. ඉබේ මගේ අතප්පය කරලා ගියත් කිසිම අකුසලයක් නෑ ඒ වෙච්ච දේ. හැබැයි හිතාමතා කෙරුවා නම් රාජකීය දඬුවම්. ඒ නිසා චේතනාව පොඩක් පරිස්සම් කරගන්න මේ වෙන දේවල් වලට තැවෙන්න පුළුවන්. කිසాత බැලගෙන අඬන්න පුළුවන් ඇයි යන්නේ මං වගේ කෙනෙකුට වේදනාවක් ආවේ ඇයි වගේ මං වෙනුවට මේ කොන්දේ අමාරුවක් ආවේ ඇයි යන්නේ මට මේ වෙනුවට බඩ එකක්මක් ආවේ කියලා අඬන්න පුළුවන්. ඇවිල්ලා තියෙන චේතනාවකින් නෙවෙයි නම් ඇඬිල්ල විතරයි අකුසලයේ වෙන්නේ. මේ මේ පශ්චාත්තාපේ විතරයි අකුසලයේ වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් පශ්චාත්තාප වෙනවා නම් යාළුවෙක් විදිහකවත් සලකන්න එපා. පෙකණි වැලෙම කපලා දාන්න. ඒ මනුස්සයා කක්ක කරලා ගාගන්න මිනිහෙක් ගාගෙන අනුන්ගෙත් ගාන මනුස්සයෙක්. කක්ක කරන්න වැසිකිලි තියෙන. ඉන්දියන් කාරයා වැසිකිලි හොයන්න යන්නේ. මුළු ඉන්දියාවම කක්කුසියක්. ඒත් ප්‍රශ්නයක් නැමේ අනුන්ගේ ගාන එක තමයි කැතවැරි. ඉසිකක්මක් කරන ඔබ කාපක්. කාටවත් කියන්නේ නැහැ. බා කියනවනම් කියපන්. ඉසිකක්මක් කවත් මම ගණන් ගන්නෑ කියන කතාව. කොන් දෙකක්මක් කවත් මම ගණන් ගන්නෑ නේ මම ඒත් භාවනා කරනවා කියලා මම ඒ මනසට මගේ කාමරෙත් දෙනවා. අනීජිකක් බව භාවනා කරන්න බෑ බඩිකක් මාව භාවනා කරන්න බෑ බබක් කමුණ දුවට මට භාවනා කරන්න බෑ මට කන රත් වෙන්න ගහන්න හිතනවා මට මගේ මගේ කන පුරවන්න එන්න එපව්වයි ඇහෙන්නවත් යන්න එපා කන්දක් යන්නේවත් මම කැමති නෑ එහෙම කෙනෙක් එක්ක කියලා මොකක්ද ඇති වැඩි කියපංකෝ කාට හරි ධෛර්යයක් කරන විදිහට අනේ මෙච්චර මේ අමාරු කාන්තියෙදිත් මම ඇවිල්ලා භාවනා කරයි කියලා මල්ලිකා පිසෝට බයිනකොට මල්ලිකා පිසෝ දාන බෙදෙන වෙලාවේදී ආමතුරු මල්ලිකා බිසෝගේ සේවකෙක් අතින් ගිතෙල් බාදියක් වටනවා. ඊට පස්සේ කිව්වා සෙනගේ ඉස්සරහා බෑන්නා. ආමතුරුත් ඉඳන සේවිකාට බෑන්නබ කරපු වැඩේ. ඊට ආමතුරු කලබල වෙන්න එපා. මේ විශාල පිංගමක් කරලා හිත නරක කරගන්න එපා. හොඳයි ස්වාමීන් වහන්සේ හිත නරක කරනවා නරක කරගෙන තියෙන මේකෙන් කියලා තල්පත ඇදලා දුන්නා. තල්පතේ තියෙන මොකද්ද? තමන්ගේ ස්වාමියාත් එක්ක 500ක් සෙනගේ ඒ වෙලාවේ මැරිලා. මේ තල්පති කියන්නේ ටෙලිග්‍රෑම් එක. ඒක ඉන්නේ ගහගෙන තමයි මේ වැඩ කෙරෙන්නේ කියලා. මම අඬනවන අඬනවන සංස මේකට මම ඒකට අඬන්නේ මේ ඔබ වහන්සේලාට මේ හොඳ නෑ මේ මාළු වාදනයක් වැටිච්ච එකයි මම කතා කරේ කියලා කිව්වා. අන්න ගෑනෝ. මේ කෙනෙකුට එහෙම දෙයක් වුණා නම් එහෙම මේ අපිටවත් භාවනා කරන්න දෙන එකක් නෑ. ගම හොල්ලාගෙන රට හොල්ලාගෙන කෑකොසන් ගහගෙන ඒක බුද්ධ පුත්‍රයෙකුට ගැලපෙන්නේ නැහැ. ඒක බුද්ධ දුහිතකාට ගැලපෙන්නේ නැහැ. ඒ ඔක්කොම දුක් කරදර තියේදී මම ගෙනියනවා මම යනවා කියලා කිව්වනම් ඒ මනුස්සයා නිවන් දකින්න ඕන නිවන් දැකලා ඉන්න. එයිසා එන කරදරේ දිහා බලන හැටියෙන් කී හැකි කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ කියලා. ඒක නිසා භාවනා කියන්නේ ඒක විදියක ආකල්පමේ වෙනසක් විතරයි. කරදරවල කිසිම අඩුවක් වෙන්නේ කරදර කරදරමයි. හැබැයි හිත කරදර ගන්නෑ. main thing is not to worry කියලා ඒකත් ශිල්පෙන් කරන්න ඕනේ. සතියෙම අර අවලංගුවට අරගෙන නැත්නම් සතියෙම වාංගුවට අරගෙන මේ කොයි දෙයක් එනවා යනවා මම ඒතිෙදිත් මේ වැඩේ කරගෙන ගියා කියලා කියන පටන් ගත්තාම මේකේ ශිල්පේ ක්‍රමසාවිදි වැඩෙන්න පටන් ගන්න නිසා ඒ ඔක්කොම ගිහිල්ලා ආවත් ආනපනට ආවා ආවට පස්සේ මගේ හිත කලබල වෙලා නැහැ කියන එක ලියා ගන්න කියා ගන්න ඒකට ලෑස්තිලා යන්න මනස සකස් වුණා නම් ඒ ඒ කියන ආකල්පමය වෙනස ඇති වුණා නම් මුළු ජීවිතේම නිවන් දැක්කා වගේ මොන කරදරයක් ආවත් බලනවා මට මේක ගණන් නොගෙන ඉන්න පුළුවන්ද කියලා. ගණන් නොගෙන ඉන්න පුළුවන් කිසිම කරදරයක් ඇඟේ එල්ලෙන්නේ නැහැ නොසැලෙන මිනිහාගේ. එල්ලෙන්නේ සැලෙන මනසේ තමයි. ඒක නිසා ඒ නොසැලෙන මනස හදා ගන්නවා කියන එක නෝන්ජල්කමක්වත් බයක්වත් එහෙම නැතුව මේ කරගන්න දෙයක් නැතිකමට කරන එක නෙවෙයි අන්තිමම දක්ෂකම. අන්තිම ශිල්පේ ඒක පුංචි පුහුණුවක් තමයි අපි මේ සතිය පිහිටීම වශයෙන් කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ගැන දකුණු පාදයේ ක්‍රියාකාරීත්වයක් හා ඇතිවූ වේදනාවක් පිළිබඳ විස්තරය පහත පරිදි වේ. දකුණු පාදයේ පොළවේ තැබීමේදී විලුඹේ මධ්‍ය ප්‍රදේශයේ ප්‍රථමයෙන් පොළවට ස්පර්ශ කරයි. ඒ අවස්ථාවේදී මධ්‍ය ප්‍රදේශයේ සම සදින් තෙරපුණි. තෙරපුණ අතර පසුව තෙරපුම් විලුඹ කරා ක්‍රමයෙන් විහිදී යන්ට විය. මෙහිදී ඇති වූ තද වේදනාව විලුඹේ මැද සිට ඉහළටත් මෙරකී යන යන සම සමග විලුඹ පුරාත් ව්‍යාප්ත විය. ඊළඟ පාදයේ ඉදිරිපස කොටස පොළවේ පතිත කළෙමි. ඒ අවස්ථාවේදී රූප සටහනේ පෙන්වා ඇති ප්‍රදේශ අංක දෙක පොළොව ස්පර්ශ කළා. වේදනාව ව්‍යාප්ත වූ ඊතල මගින් පෙන්වා දී ඇත. ස්වාමීන් වහන්සේ මෙතන තියෙන රූප සටහනක් ව්‍යාප්ත වූ අයුරු ඊතල මගින් පෙන්වා ඇත. එසේම ඇඟිලිවලට ඇති වූ වේදනාව ව්‍යාප්ත වූ අයුරු අංක 3න් දැක්වේ. මේ අවස්ථාවේදී මෙතෙක් වෙලා විලඹ පමණක් තනිව දරා සිටි බර ප්‍රදේශාංක 2 සහ 3 තෙක් ව්‍යාප්ත වී ගොස් විලඹට දැනෙන බර අඩු වීම අත්දැකෙමි. පාදයේ සම්පූර්ණයෙන්ම පොළවේ ස්පර්ශ වූ පසු තවදුරටත් පාදයේ චලනයක් නොමැති බව ප්‍රත්‍යක්ෂ විය. යටිපතුල ඊතා තද සිහිල් බවකින් යුතු පැතලි පොළවක නතර වී තිබිනි. යටිපතුල මෘදු හා තෙරපොම් ඉසිලිය නොහැකි ඇදෙන සුළු ප්‍රොස්ටියක් බව තේරුම් ගත්ෙමි. දකුණු පාදයේ එසවීම ප්‍රථමයෙන් විලුඹ එසවිය. විසිරී ගිය සම සිහිල් විය. විලුඹේ බර අඩු වී වේදනාව පහව ගියේය. කකුලේ ඇඟිලි ප්‍රදේශය ක්‍රමයෙන් වේදනාව ඇතිවිය. සම්පූර්ණයෙන්ම කකුල එසවන අවස්ථාවේ ඇඟිලිවල වේදනාව නැති වී ගියේය. වම් පාදය. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වන විට වම් පාදයේ ඇත්තේ අවකාශයේ චලිතයකි. එයට යම්තම් සිසිල් සුළඟක ස්පර්ශය දැනිනි. මෙසේ විනාඩි 10ක් පමණ පාද චලනයේ සිදුවන විට මැණික් කටුවේ යම් ශබ්දයක් නිකුත් විය. පාදයේ එසවෙන අවස්ථාවේදී එහිදී ඇති වූ වේදනාව පහව ගියේය. පාද චලනයන්හි මෙසේ ඇති වූ විඳුම් දෙකක් කිසිම විටක සමාන වූයේ නැත. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවට ආධුනික මාහට ඉහත නිරීක්ෂණයන්හි අඩුපාඩු ඇතනම් පහදා දෙනෙමින් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඒක නිසා මේ බැලුවොත් ආධුනිකකමක් නැහැ. අපි ළඟ තියෙන සමාන නිරීක්ෂණයක් සංසාරේ අපි එක්කෙනෙක්වත් වැඩිමලුත් නැහැ. අපි සංසාරේ එක්කෙනෙක්වත් බාලත් නැහැ. දීර්ඝ ගමන සංසාරේ කැද්දි මේ පුංචි ආත්මයක් අල්ලන තමයි අපි වැඩිමාල් බාලකම් හොයන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ දකින්නේ ලොකු චිත්‍රේ. ලොකු චිත්‍රයක එක්කත් බාල නැහැ. දැන් මේ කකුලේ ඇඳලා තියෙන රූපේ කවුරු හරි ඔය ඇඳලා තියෙන 1 2 3ට කකුලේ වට මායිම ඇඳගත්තොත් මේ පෙන්වන්න හදන්නේ සම්බාහන විද්‍යාව විලුඹ කියලා කියන්නේ අපේ පිටකොන්දට සම්බන්ධ ස්නායු පද්ධතිය. ඒක එnde end end ඉහළට යනවා මේ කොට හරියට එනවයි කියලා කියන්නේ පපු ප්‍රදේශය. ඇඟිලි තුඩු කියලා කියන්නේ ඔළුව. ඒ නිසා එක පකුලක් බිම තියලා මෙහෙම ගන්නකොට මුළු ඇඟේම ස්නායු තුඩු ඔක්කොම එක සැරයක් උද්දීපනය වෙනවා. සපත්තු දාගෙන මේ පොළවේ ගියාට ඒක වෙන්නේ අමු පොළවේ පොළොව මහී කාන්තාව උඩ පොළොව කකුල තියලා විලුඹේ ඉඳලා ඉස්සරහට යනකොට මේ මුළු සුසුම්නා පද්ධතියේ පාත කෙලවර ඉඳලා උඩ දක්වාම හරියට තෙල් ගාලා අත ගෑ වගේ එකක් වෙනවා. අපේ වයසක ලොක්කෝ අත්තම්බලා තියලා කඳ උඩ ජීවත් වුනේ. දර ගේන්න වතුර ගේන්න කඳ නැග්ගේ. padi කවදාක සමතුලිත නැහැ. ගල් padi තිබ්බේ. padiය තියෙනකොට මේ කකුල ඔක්කොම තැලෙනවා. ඉතින් නිකම්ම මුළු ඇඟම සම්බාහනය වෙනවා. දැන් අපිට මොකද සුද්දව ගන්නලා තියෙන්නේ ලාඩම් ගහලා. අපි ඒකල හරක් වගේ ගාල් කරලා. ඉතින් අතන කැන්තු මෙතන කැක්කු මටත් කොන් දෙකක්කු. ඉතින් අපි පොළොවට ආපහු යම් බලන්න ওই කිසි ගායක් නැහැ. ඒ නිසා මේ කාල්ද සුද්ධර දෙන ලනු කෑව ඇති. දැන්වත් කරුණාකර දවසකට පැයක් වැල්ලේ ඇවිදින්න අපා. ওই තියෙන ගායවල ওই කියන කැක්කුම් ওই තියෙන මොනවද මේ රුමැටික් පේන්ස් මොකක්වත් වෙන්නේ පොළොවට අර්ත් වෙන්න අරින්න. දැන් අපි අර්ත් වෙන්නේ නැහැ නේ. ඉතින් ඒකට ස්ටැටික් කරන්ට් එකක් කොහොමවත් ඇඟේ තියෙනවනේ. ඔය කම්පියුටර් එකේ 2 pin plug එකක් ගහලා වැඩ කරන බලන්න අතවත් දෙනකොට කරන්ට් එක වදිනවා. 3 pin plug එකක් ගැහුවා නම් ඈත් වෙනවා. නෑ ස්ටැටික් කරන්ට් එකක් එනවා. ඒ වෙතිනේ හරි සියුම් සර්කිට්ස් වැඩ කරන්නේ. මේක ඇතුළෙත් එච්චරයි. අපි පොළොවට ඈත් වෙන්න ඕනේ. අපි ගොම පොළොවේ හිටියේ දවස්වල. චූ කෙරුවෙත් ගොම වලුවේ, කක්ක කෙරුවෙත් ගොම වලුවේ, කෑවෙත් කෑල්ලක් ඕනනම් ගොම පොළොවේ කෑල්ලක්. මොකක්වත් වෙන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ පොඩ්ඩක් හිතන්න අපි මේ පොහසත් වෙලා ගාලට වෙනම කොම්පැනි දිනවා අපිට අපිට ලාඩම් හදන්න. නාස්ලනු ගහන්න එක විතර නැත්තේ තාම. ඒකල කොටු වල දාලා අර බැටරි සිස්ටම් එකකට හදන කුකුලෝ වගේ ඒක පෙට්ටියකට දාලා ලොක් කරලා තියලා හදලා ගන්න. කෝ අපිට පොළොමයි කාන්තාවට දෙන සම්බන්ධය මේ විදිහට බලන්න එක පියවරක් අනෙක් පියවරට සමාන එක දැනීමක් අනෙක් දැනීමකට සමාන මේ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව අනිත්‍ය දකින්ද එක පියවරක් ඇතිනේ අනිත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ කවදාකවත් එක පියවරක ලකුණු එක පියවරකට වැටිච්ච අත්දැකීම දෙවෙනි පියවරට දැනෙන්නේ එක පියවරත් විලුඹට දැනෙච්ච දැනීම මැද හරියට දැනෙන්නේ නැහැ. මැද හරිය දැනෙන්නේ ඇඟිලි තුඩුවට දැනෙන්නේ නැහැ. රිෆ්ලෙක්සොලොජි දැන් මේ මෑත කියලා හුඟක් තියුණු වෙනවා. සම්බාහන විද්‍යාව කියලා. ඒගොල්ල කරන්නේ මේ කකුල් දෙක හොඳට මසාජ් කරනවා. මේ කකුලේ තියෙන මුළු ඇඟේම සර්කිට් එක. අතෙත් තියෙනවා. මේ මේ මේ යටපද්ධතියේ තියෙන සම්පූර්ණ සුසුම්නාව. ඒක නිසා කොයි වෙලාවක හරි මේක මසාජ් කෙරුවොත් මුළු ඇඟම පුංචි මේ අභ්‍යංගනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි සක්මන් කරනකොට කෙරුවේ සර්වචනන්සේ හැමදාම කිලෝමීටර් 14ක් 15ක් අතර ප්‍රදේශයක් පයින් ඇවිදිනවා. අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කළ තියෙන සරපදයක් දාන්න නැතුව කියලා කිව්වොත් අපිට සරපු දාන්නත් එපයි කියලා තියෙනවා. මට කුටි කන්න සෝන ආමුදුර ඇවිල්ලා වරයක් ඉල්ලුවා. අපි පැත්තේ හරක් වැඩි ස්වාමීන් වහන්සේ පාරවල හරක් ගිහිල්ලා හැමතැනම කුරවලවල්. ඒක නිසා ඇවිදින්නම අරුයි හං තියෙනවා මේ පැත්තේ ගොඩක්. අපිට අවසරයක් දෙන්නේ කොහොමද සරපු දෙයක් දාන්න. බුදුන්කෝ මධ්‍යම දේශේ දාන්න එපා අවශ්‍ය නැහැ. ඒ වගේ හරක් ඉන්න පළාත්වල ගොමයි නරා වලේ ජරාවයි තියෙනවා නම් පොළොව ගොර හැදි නිසා සරපු දෙයක් දාන්නේ කියලා. සර්වචනසේ දාලා නැහැ. කොච්චරක් සම්භාහණය වෙනවද බලන්න දවසකට ඇතම 15ක් 20ක් දාහනේ වරඳලා හැන්දෑවේ ඇවිදිනවා. ඊට හොඳටම රැ වෙනකන් ගිහලා එතන නතර වෙලා පහුවෙන්ද උදේ පින්න පාති කරගත්තා. ආය ඇවිද්ද හැතම 15ක් 20ක් විතර. සම්පූර්ණ චාරිකාවක් ඉවර වෙනකොට මාස 9 ඉන්දියාවේ මධ්‍යම දේශෙම කව කරලා. ඒක නිසා ලෙඩ රෝග අඩුයි. ස්වභාවික මරණ අවුරුදු 80ක් ජීවත් වුණා. ඒත් ආයුෂස් කරන අතහැරලා තමයි මැරුණේ. අපිට අද වෙලා තියෙන්නේ සම්භාහණය තියා මේ සක්මන් කරන එකත් කාලේ නාස්ති කිරීමක් කියලා හිතනවා. පහපොළේ ඇවිදින එකත් හිතන දුප්පත් වෙලා ඉන්නේ. දුප්පත් නෙමෙයි පොළොවත් එක්ක ජීවත් වෙන්න. එතකොට අපිට පුදුම මේ පොළවෙන් ලැබෙන මේ ආකර්ෂණ ශක්තිය අපිත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා සක්මන හොඳට දන්නවනම් මේ මිනිස්සයා කවුරු හරි සක්මන පිළිබඳව විශේෂණය කරන කෙනා තේරුම් ගනිවි අපි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න නැතුව මහානකමක් හෝ භාවනාවක් කරන්න බෑ. ඒ සඳහා අපි මේ අද පුරුදු කරලා තියෙන මේ නව ශිෂ්ටාචාරයේ 100%ක්ම සෞඛ්‍යයට විරුද්ධයි. අද අපි හදලා තියෙන මේ විශාල නගර, විශාල ගමන් වේග, විශාල sannivedana ක්‍රම, විශාල යටිතල පහසුකම් ෂේරම මානවය කර කරන වැඩ. මේක සෙන්ට්‍රලයිස් කරනවා. අපේ ක්‍රමේ තියෙන ඩිසෙන්ට්‍රලයිසේෂන්. පුංචි පුංචි තැන් වල ගම් හදා ගන්නවා. ඔය මේ පවක් හදාගත්තා, චෛත්‍යයක් හදාගත්තා, පන්සලක් හදාගත්තා. අපේ රාජ්‍ය අපි හිටියා. මේක නරක නෑ. මේකේ වුණත් අපිට සෙල්ලම් කරන්න පුළුවන්. මේකෙත් අපිට අඳුර පාන්න පුළුවන් සතිය දන්නවා. පුළුවන් තරම් ස්වභාවික ජීවිතයක් ගන්න. එතකොට පියවරක අඩියක් තියලා අඩියක් ගත්තාම ඒකේ තියෙන අනිච්ච වෙන බලන්න. එක වේදනා කඳුලක් තව වේදනා කඳුලට කිසිසේත්ම සමාන නැහැ. ඒ නිසා මේක විස්තර දකින්න දකින්න මේකේ අනිත්‍ය භාවය කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ මොනම විදියකටවත් වේදනාවක් දෙසරයක් මතුවෙන්නේ නැහැ. මතුවෙච්ච එක මතුණා ගියා ගියාම ආයෙන්නේ නැහැ. වෙන එකක් තමයි ගාවට එන්නේ. ඉතින් මේකෙන් අපි කතන්දර ගොතන්න බෑනේ. හරියට බලන් හිටියොත් ඔය කතන්දර ගොතන්න බෑ. කතන්දර ගොතන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ කියලා ගත්තොත් තමයි. නිත්‍ය සංඥාට ගියොත් තමයි කතන්දර ගොතන්නේ. ලෙඩ රෝග හදාන්නේ. වෛද්‍යවරු ඉන්නේ. ලෙඩ තියෙන්නේ, බේත් තියෙන්නේ නිත්‍ය සංඥාවේ. අනිත්‍ය සංඥා කියන්නේ ජීවිතය කියන්නේ ලෙඩක්. හැමදාම කොහෙන් හරි කෙනහිල්ලක් තමයි තියෙන්නේ. ඒක හොඳට බලන්න හිටියනම් ඒක කවුරුත් දීප එකක් නෙවෙයි. ඒක නෑ කියන්නේ ගියොත් තමයි කරදරේ තියෙන්නේ. මේක පිළිගන්න එක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක අනිත්‍යයි. පණුරිත්තක් වගේ දෙකට කපුව මාළුවෙක් වගේ. දෙකට කපුව ගැඩවිල්ලෙක් වගේ නලිය නලිය නලිය ළමයි තියෙන්නේ. ඉතින් ඔයිටත් වැඩි සමීපව බලන්න. බලනකොට තේරෙයි මේකේ සටහන් සහ ආකාර කියන දෙක කිලෝරක් නැතුව වෙනස් ඒක පිළිගන්න අකමැත්ත නිසායි අපි භාවනා නොකරන්නේ. නමුත් මේ වගේ භාවනා කරන කෙනෙකුට පේනවා එක එක පාරක මතුවෙච්ච වේදනා කඳුලක් ආය නැවත මතුවෙන්නේ නැහැ. මේ වම් පාදේ මතුවෙන වේදනාව නෙවෙයි දකුණ මතුවෙන්නේ. දවමේම ඊගාවම වෙනස්. අන්නේ පුංචි විස්තර සහිතව බලන්න ගත්තොත් සතිය කටුමැටි පිටියට ගොමරිත්තකින් මේ කොහොල්ල රිත්තකින් ගැහුවා වගේ අල්ලා හිටනවා. තේරෙන්න පටන් ගන්නවා තොරතුරු. එතකොට හිතෙනවා අපි මෙතෙක් කල් ඇවිද්දට මේක ගැන බලාගෙන නෙවෙයි ඇවිදලා තියෙන්නේ. ඒ නිසා තවත් මේට වැඩිය සමීපව බලන්න බල්ලා මේකෙන් කොච්චර ශරීර සෞඛ්‍ය වැඩෙනවා ඇති කියලා හිතන්න. හැම වෙලාවෙම මේ পায় සම්බාහනය හරහා ස්නායු පද්ධතිය සම්භාහනය වෙනවා නම් ඒ මනසට ඇවිදින්න ඇවිදින්න දවිද්ද පය දහත් වටි කියලා හොඳට ආහාර දිරීමේ ශක්තියක් ඇති වෙනවා නිින්දක් ඇති වෙනවා ශරීරයත් එක්ක යාළු වෙනවා පොළොව මහි කාන්තාවත් එක්ක යාළු වෙනවා ස්වභාවික ජීවිතයක් බාටපත් වෙනවා අතිරේක ලාභයක් වශයෙන් අනිත්‍ය තේරෙනවා මතුවෙන වේදනා එකට එකක් සමාන නැහැ ඒකට පේනවා මේකේ තියෙන දුක ඒ සුදු මහත්තයා කියනවා ඒකට ඇවිදින්න එපා වෙනවා කියලා කකුලක් කියලා කකුලක් ගන්නවා කියලා දුක් කඳක් නේ බල්ලට හැතැම්ම නැහැ වගේ උදේ ඉඳලා හඳ යනකම් ඇවිදිනවා. ඉතින් ලෙඩ තමයි. ඒ ඉතින් කරදර තමයි. ඉතින් ඒක නිසා ඇවිදලාම තේරුම් අරගන්න ඕනේ මේ පෙළන ගතිය, තවන ගතිය, වෙනස් වෙන ගතිය. ඒ තියෙද්දි දිගට කරන්න ඕනේ මේක කවුරුත් කිව්වට අහන්න නැතුව පොතේ තිබුණට අහන්න නැතුව දෙයන්නාන්සිට පයි කොටන නෙවෙයි. තමන්ම කරලා තේරුම් ගත්තොත් මේ වෙනස් වෙන ස්වභාවය වේදනාව විතරක් නෙවෙයි. රූපෙත් තියෙනවා, සංඥාවෙත් තියෙනවා, සංස්කාරවලත් තියෙනවා, විඥානෙත් තියෙනවා. මේ කියන්නේ රූප වේදනා කියන ස්කන්ධයට සම්බන්ධව රූපාකාරයත් මේ විදිහට වෙනස් වෙනවා. එක එකන එක එකට බැසගන්නේ වේදනා සංඥා සංස්කාර කියන තුනේ එක එක පැති වලින්. කොහෙන් බැත්ත බැසගත්තත් අන්තිමට සමස්තය වැටෙන්න පටන් අරගන්න මම සතුටු වෙනවා. මේ වගේ වාර්තාකරණයක් ගැන. ඒක නිසා මෙහෙම තියෙද්දිත් මේ වගේ විස්තර පෙනෙද්දිත් තවත් සමීප උත්සන්න වාසන්නව පරීක්ෂා කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ මම මුලින්ම සක්මන් භාවනාවට හිත හිටගෙන මම මෙතන සිට මෙතනට සක්මන් කරනවා කියලා හිතලා මුලින්ම වම් කකුල වම ලෙසත් දකුණු කකුල දකුණු ලෙසත් හඳුනාගෙන දකුණු ලෙස සිතමින් සක්මන් කරමි. නමුත් පින්වත් ස්වාමින් වහන්සේ විනාඩි 5ක් පමණ යන විට මට වම දකුණ අමතක වී ආස්වාස ප්‍රස්වාසයට හිත යනවා. සක්මන් භාවනාවේදී හොඳින් ආස්වාස ප්‍රස්වාස හඳුනා ගන්න පුළුවන්. නමුත් මා වීරියෙන් කකුල් දෙකට සිහියගෙන සක්මන් කරමි. එවිට ටයිල් පොළවේ ඇවිදින විට යටිපතුලට සීතලක්, ලනුපදුරේ ඇවිදින විට යටිපතුලට ගොරෝසුවක්, ගොරෝසු හා තද ගතිය දැනෙනවා. සමහර අවස්ථාවල කකුලේ රිදීමක් දැනෙනවා. පෙන්වත් ස්වාමින් වහන්ස මා කරෙහි කරුණාවෙන් පහදා දෙන්න. කකුලේ වේදනාව දැනෙන විටදී යටිපතුලට දැනෙන දේ මෙනෙහි කරන්නද ඕනේ නැත්නම් ඒ වේදනාව ගැනද මෙනෙහි කරන්න ඕනේ කියලා. පෙන්වත් ස්වාමින් වහන්ස සක්මන් කරන ආකාරයේ වැරදිද? එසේනම් එය නිවැරදි කර දෙන්න. මා සක්මන් භාවනාව කරන ආකාරය නිවැරදි නම් එලෙස එය ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් මා ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් ධර්මය අවබෝධය වේවා. තෙරුවන් සරණයි. ඔය මේක අර දෙවෙනියට කියලා තියෙන විකල්පයත් එක තමයි අපිට ඉදිරියට යන්න තියෙන මේක තමයි ක්‍රමය. මේක වෙනකොට අපි යම් අරමුණකට සත්‍ය පිටවා ගැනීම සඳහා අරමුණු කරලා කරගෙන යනකොට ඒකේ පවතිද්දිමත් පිට දේවල් පේන්න පටන් ගන්නවා. සමහරවිට පිට දේවල් මතුවෙන නිසා මේක ලීන ලිලීන තත්ත්වයටපත් වීමක් වෙනවා. කෙසේ නමුත් සතිය මෙතන තියෙනවද නැද්ද කියලා බලන්න හිටියොත් තමන්ට තේරෙයි මූල කර්මස්ථානේ නැතුව කරදර කරන හෝ ද්විතීයි අරමුණ හිත ගියා සතිය තියෙනවා. ඊළඟට මූල කර්මස්ථානේ තියෙද්දිම අහල පහල තිනේම පේන්න පටන් ගන්නවා. මේ විදිහට සතිය විවිධාංගීකරණය වෙනවා. එයාගේ ක්‍රියාකාරකම් වැඩි වෙනවා. ඉතින් අන්නේ ක්‍රියාකාරකම් වැඩි වෙන සතිය තමයි විපස්සනාවට බර සතිය. එකම අරමුණක නිමග්න වෙන සතියට අපි කියනවා සමතේට බර සතිය සමාධිය කිය. අරමුණු රාශි වෙනස් වෙද්දී නැත්නම් මූල කර්මස්ථානයේ අනික් කර්මස්ථානයේ මාරු වෙද්දිත් මේ සතිය කැඩෙන්නේ නැහැ කියන එක යෝගාවචරයට හිතලා වද්දා ගන්න පුළුවන් නම් එයාට තේරෙනවා සතිය දැන් තනියම නැගිටින්නයි ලෑස්ති. විවිධ දේවල් විවිධ සටහන් විවිධ ආකාර විවිධ අරමුණු පෙන්වමින් යනවා සැකයක් පහළ වෙනවා සතිය කැඩෙනවා කියන දේ හරියට විශ්වාස නැත්තම් නිසක වෙනවා මේ කොච්චර බහුරූකෝලම් පෑවත් සතිය ගැටලා නැහැ කියන එක දකින්න. අන්න ඒ නිසා සතිය මේ වෙලාවේදී කැඩෙනවද නැද්ද කියන කට උත්තර දෙන්න කැමතිද දන්නේ මේ ලියුම් කාර්යය හෝ ලියුම් කාර්යය. ප්‍රශ්න පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සතිය සමහර තැන්වලදී කැඩෙනවා ස්වාමීන් වහන්සේ. පුළුවන් ද විස්තරයක් දෙන්න. සතිය කැඩෙනවා කියලා තමන් මේ අත්දකපු සතිය කැඩෙනවා කියලා තමන් සැක කරන අවස්ථාවක පිළිබඳ සාක්ෂියක්. බාහිර සද්ද ඇහෙන වෙලාවට ස්වාමින් වහන්සේ ඒ අරමුණටත් ඒ සද්දෙටත් හිත යනවා. ඒ දේවල් වලට තමයි ස්වාමීන් වහන්සේ වැඩිපුර සද්ද වලට තමයි හිත. ඒක ඒකට සත්‍ය නොකඩී තියෙනත් පුළුවන් කියලා මම හරස් ප්‍රශ්නයක් දැම්මොත් සද්දයකට ගියාට දැන් අපි ඩ්‍රයිවිං කරගෙන යනකොට සයිඩ් එකෙන් පාට සයිඩ් කණ්ණාඩියෙන් අපිට මොන හරි පෙන්වන්නට ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. අපි තාම ඩ්‍රයිවිං යනවා. අපි නැත්තම් සයිඩ් කණ්ණාඩියෙන් පිටිපස්සෙන් එන ඇම්බියුලන්ස් එක සද්දේ බලනවා. ඩ්‍රයිවිං කරන ගමන් වින් ස්ක්‍රීන් එකේ ඉන්න ගමන් ටක් ගාලා බලලා ආපහු එනවා. ඉතින් ඒක සත්‍ය කැඩීමක් වෙන්න බෑ. මොකද ඇම්බියුලන්ස් එකක් එනවනම් පොලිසියෙන් එනවනම් අපි ඉඩ දෙන්න ඕනේ. මේක ඩ්‍රයිවර්ගේ දෝෂයක් නෙමෙයි. ඒ නිසා ඒක <clears throat> ආධුනික ඩ්‍රයිවර් කෙනෙකුට කරන්නත් බෑ. නිසා ප්‍රවීණයෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ තමයි ඩ්‍රයිවිං කරනකොට වින් ස්ක්‍රීන් එක තමයි බලන්න ඕනේ. ඒත් අවශ්‍ය නම් එයාට ටක් ගාලා සයිඩ් කණ්ණාඩියෙන් බලන්න පුළුවන්. වීදුරෙන් බලන්න පුළුවන්. මේ ජනේලෙන් බැලුවට වාහනේ හප්ප ගන්න නැතුව යන්න පුළුවන් නම් මං කියන එක දක්ෂකමක් කියලා. ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට අර කකුලට තියෙන අවධානය නැති වෙලා අර එළියෙන් එන ශබ්දෙට තමයි හිත යන්නේ. ඉතින් එච්චර විස්තර දන්නවනම් හොඳ සතියක් තිබිලා තියෙනවා. ඒ මං නඩුව හොඳටම පරාදයි. දැන් ඔච්චර විස්තර කියන්න ගත්තොත් එහෙම දැන් හොඳ වැඩකුත් කළා බැනමුත් අහන්න ආදාන. දැන් මේ මයි කකුලේ අවධානය ඒ වෙලාවේ නැහැ කියන එක බුදු කෙනෙකුට අර කියන්න බෑ වෙලාවේ. දැන් මම මේ බල බල ඉඳලා සද්දයකට හිත ගිය වෙලාවේ නැහැ. ඒකට අපි අවදි වුණා නම් මනුස්සකම තේරුම් ගත්තා. අපි රූප බලන කිසිම වෙලාවක සද්ද අහන්න බෑ අපට. අපි රූපයකට හිත ගිය කිසිම වෙලාවකට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. එහෙම එකක් අපි දන්නේ අපි දන්නේ මේ හැම වෙලාවෙම දවස පුරාම ගන්ධ රස පහත රූප සද්ද ඔක්කොම තියෙනවා කියන උනේ මම ඇයින්ද. මම තේරුම් අරගත්තොත් මෙයා මේ රූප බලන වෙලාව මෙයාට සද්ද ගන්ධ ඉන්නේ නැහැ කියලා මම හැම වෙලාවෙම හයින් එකට කොටු වෙනවා. ඒක තේරුම් කරලා දෙන්න තමයි මේ බුදුහාමර පෙන්වන්නේ. මේකට අවධානය යොමු කරලා වැඩේ කරපන්. වැඩේ කරනකොට මේක මෙහාට යනකොට මේක මිස් වෙනවා. මිස් වෙච්ච බව දන්නවනම් සුපරි උපරිම සතිය සුපිරි සතිය. ඒකට උණු වතුරක් කරනවා නම් ඒකට මූණට කියලා ගහනවා නම් හරිම සෞතුයි. මේ බුද්ධ ආගම මේ සදාචාරවාදී. ඉදිරියට කරගෙන යන්න ඕනේ. හරි දැන් අපි කියමු දැන් ඔන්න සද්ද ඇහිච්ච නිසා පයේ නැහැ. පය පැකිලෙනවද? නැහැ සෝනි. ඒ මොකද? එන මොකද ඉදිරියේ මොකක්ද අහන්නේ? මොකුත් වෙන්නේ නැහැ. මමයා නැති වුණාට මේ වැඩවල කිසි බාධාවක් නැහැ. දැන් මේ මං හරිම නිතරම කියන දෙයක් තමයි මේකට හැන්දාවට ගෙදර යනවාද හැමදාම. යන්නේ නැත්තම් හිතන්න ගෙදර මිනිස්සු කොච්චර සන්තෝෂෙන් ඉන්නවද කියලා. මේ හොල්මන් ටික මෙහෙට තියන්න ඉන්නවට මට ගෙවනවා ඒගොල්ලෝ. ඕගොල්ලෝ ගියොත් මල වාතනේ අරකට ඇගිලි ගහනවා මේකට ඇගිලි ගහනවා ඇයි ඒක තිබ්බි කියලා අහනවා මෙතන තිබ්බි කියලා අහනවා. ගෙදර ඕගොල්ලෝ නැත්තම් අර කියලා දොඹතලෙන් කැවුම් බැදගෙන කනවා. ඒ වගේම මේ ශරීර කෘත්‍ය පවත්තන්න මමයා නැත්තම් පර්ෆෙක්ට්. මං හිතනවා මේ ඔක්කොම කරන්න මම ඉන්න ඕනේ, දත් මඳින්න මම ඉන්න ඕනේ, මූණ හොදන්න මම ඉන්න ඕනේ. නෑ. ওই සත්තු එහෙම කවදාකවත් මූණ හොදරන්නේ. දත් මඳිනවා. ਉਹ කවදා ඩෙන්ටිස් කෙනෙක් ගාවට යනවා. කවදා හරි සතෙක් ඩෙන්ටිස් කෙනෙක් ගාවට ගිහිල්ලා දත් සෞත්තු කරගෙන නඩු දාලා ඉන්ෂුරන්ස් ක්ලේම් කරපු කතාවක් අහලා තියෙනවා. මේ සේරම කුණු හරව මිනිස්සු ගා විතරයි. මේ ඔක්කොම යන්ත්‍රේ මොනක්වත් නැති වුණොත් টොප් එකට යනවා. හරියට ඕගොල්ලෝ ගෙවල් වල නැති වුණාම ගෙවල් වල හොඳට වැඩ ටික යනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා උඹේ හිත සද්දේ ඇහුවත් හිත පයේ නැති බව දැක්කත් පයේ පැකිලීමක් මොකුත් නැතුව පයේ වැඩි ලස්සනට යනවා. මේක තමයි උපරිම සතිය කියන්නේ. එනිසා මේක අභ්‍යග්යක් කියලා ගන්න එපා. මේක දකින්න නැති තාක්කල් තමයි අපි මේ මේ ඔක්කොම කරන්න මම ඉන්න ඕනේ අපේ ගෙදර මම නැත්තම් මොනම දෙයක්වත් වෙන්නේ නැහැ කියලා අම්මලා හරියට බයිලා කතා කරනවානේ. අම්මලා නැති වුණාට টොප් එකට වැඩ යනවා. ඈ? ආ නෝ අයිසික දැන් හැබැයි පවුලේ ප්‍රශ්න මෙහෙදී අදලා ගත්තොත් කන පැලෙන්න ගන්නවා ඈ ඔව් නෑ ඒක නම් මම දන්නව කරන දේ. ඒවට ආරස්සාව දාලා තමයි පටන් ගන්න තියෙන්නේ. අපි හැම වෙලාවෙම හිතන දෙයක් තමයි මේ ලෝකේ කරවන ගම කරවන බබාහාමි රාලහාමි මම. මම නැත්තම් ඉර පායන එකක් නෑ. මම නැත්තම් ඉර බහින එකක් නෑ. උදේට කුකුල වෙලාවට අඬලන එකක් නෑ. පිස්සු. ඔයගොල්ලෝ නැති වුණොත් ඔයිට වැඩිය වෙලාවට වැඩ යනවා. හොන්දට බලන්න ඇවිදින ගමන් හිතට යන්න ආරින්. ගියාට බලන්න ඇවිදින එකේ පැකිලීමක් නෑ. පය මොකක්වත් වෙන්නේ නෑ. බත් කන ගමන් අපි කල්පනා කරන දත හැපෙන්නේ නැහැ. දිව හැපෙන්නේ නැහැ. මේක අවුරුදු කෝටි ගාණක් සීසන් කරපු සිස්ටම් එකක් මේ යන්නේ. මේකට මේ මමෙක් දාගෙන මමයි බත් හපන්නේ මමයි රස බලන්නේ කිව්වට අපිට ඕන දේ කරන්න බෑ ඔකේ. එයාට ඕන දේ කෙරෙනවා. උනාට පස්සේ අපි යටින් අස්සම් කරනවා මම කිව්වේ කියලා. අන්න ඒක තේරුම් ගත දවසේ හැම එකම රංගපෑමක් කරන්නේ හැම එකම බංකොලොත් ජීවිතයක් ගත කරන්නේ. අපි අතනින් මෙතනින් කැලිටියක් හදාන කියනවා මමයි අප්පුහාමි මමයි රාලහාමි මමයි ගම කරවන්නේ මම බබාහාමි කියාගෙන ඉන්නවා. ওই බබාහාමිලා නැති දවසේ ජෝක් එකට වැඩ යනවා. එතැයි ඒක ඔයක සතිය උත්කෘෂ්ඨ සතිය කියලා හිතාගන්න. සුපතිට්ඨිත සතිය කියලා හිතන්න. එහෙම නැත්නම් අඛණ්ඩ සතිය කියලා හිතන්න. මම මේ වැඩේ කරනකොට මට තේරෙනවා මම හිතන්නේ නැහැ. වැඩේ වෙලා. හැබැයි ඒ වෙලාවේ මගේ හිත තියලා තියෙන සද්දයක් අහමින්. ගන්ධ රස බලමින්. ඒතකොට අපිට පේනවා මේක අපි එන්නේ ඉස්සලා plan කරපු system එකක් දුවන්නේ. ස්වාමීන් වහන්සේ එතනදී අර ඒ සක්මන් භාවනාව කරන අතරදී ආනාපාන සතිය හුස්ම කොයි එක ආවත් හැම එකකින්ම කරන්නේ අපේ මේක කඩන්න බලනවා. ඉතින් මම කරන්නේ සින්දුවක් කියන වෙලාවේ. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානා රුදු වේසමවා මග අවුරන්නේ ඔය හැම එකක්ම මාරයක් කොයි එකත් එන්නේ අපි මේ සත්‍ය කඩන්නයි අපිට කරන්නේ හරි මම කියලා නෙවෙයි ආවේ උඹ දැන් බුදුහමතු පෙන්නත් මාරයා අසුචි පෙන්නත් මාරයා සද්දයක් වුණත් මාරයා ඒකේ එන්නේ මේ සත්‍ය කඩන්න ආනපාන කරනකොට සක්මන් කරනකොට ආනපාන එනවා. ආනපාන කරනකොට සද්දයක් එනවා. ඉතින් අපිට කියන්නේ උඹලා එක එක්කත් මගේ වැඩිට ආධාරයකට වෙන්නේ. ඒ නිසා ආවට දැක්කට පොට්ටෙක් වගේ හිටපන්. අහලා තියෙනව නේ? අහලා තියෙනව. නෑ? බුදුහාමුදුරු කියලා තියෙන ඇස්සත් තියෙන නමුත් අන්ධෙක් වගේ හිටපන් කියලා. ඒක අහලා තියෙනවා. අරකට නෑ කියනවා. පොට්ටෙක් වගේ හිටපන් කියවම අහලා නෑ කියනවා. එතකොට කන් ඇත්තේ නැවොත් බීරෙක් වගේ හිටපන්. ඥාණය ඇත්තනොත් මෝඩෙක් වගේ හිටපන්. පණ ඇත්තනොත් මලමිණියක් වගේ හිටපන්. ඉතින් ඒ වෙලාවේදී කියන්නේ මේගොල්ලෝ එන්නේ කිසිසේත්ම අපිට ආදාර කරන්න නෙවෙයි. හැබැයි විවිධ අපිට ඕනේ රූපම වාගෙන එපා රූපම වෙන අපිට කරන්න තියෙන මේ වෙලාවේදී මැරීගෙන හරි කවන්නේ මම මේ ආනපන ඉන්නවා. සක්මනේ ඉන්නවා ආනපන ඇවිල්ලා ගියා මට කමන්නේ නැහැ. එතකොට මේ සක්මන්ට වැඩි ආනපනේ පෙනේ. හිත කරක් කරගත්තොත් අකුසල්. එතනින් තමයි අකුසලේ පටන් ගන්නෙ. අපි දැනගන්න මේ ඇඟට මොකොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කය පය පැකිලෙන්නේ නැහැ. ආනපන බැලුවේ නැහැ කියලා හුස්ම නොගෙන ඉන්නේ. ඒක හුස්ම ගන්නවා. දැන් ආනපන සති භාවනා කරනදී සද්දයක් ඇහුවේ කියලා බලන්න ඒ වෙලාවේ හුස්ම ගන්න බැරුව heart attack එයිද කියලා බොරු වෙන්නේ එයා ගන්නවා. ඒකට ඒ කරන්නදරලා හොඳට හරි ඒකත් ජයසිරි මංගලම් කියලා හිටනක් කරගන්න තෝ ගියොත් මොකෙක්වත් නැහැ අපිට විරුද්ධව මේ දන්නඩු දාන්න. අපේ හිතේ තියෙන කුප්පකම කඩප්පුලිකම කෙලස් මායම තමයි ඇවිල්ලා මේ ලස්සනට වැඩේ යද්දී එහෙන් නඩු දානවා මෙහෙ පෙසම් ගහනවා ගාලල්ලා කියලා අනේකයි තියෙන්නේ මොනවද දැක්කත් මම සටන පාවා දෙන්නේ නැහැ කරගෙන යන්නේ ගියා මේ සතිය උත්කෘෂ්ඨ සේවාවල් ටික එනවා අර සතිය සම්ප්‍රදාන කුල දෙයට විතරක් අගය කරන එක නා උත්කෘෂ්ඨ සතිය අගය කරන්න දන්නේ නැහැ ඒකට පොඩි සෙල්ලක්කාරකමක් ඕන ඒකට රැඩිකල් වාදී වෙන්න ඕන ඒකට බුද්ධජානසී යොදන වචෙන් තමයි යෝනිසෝමනසිකාරය. උඹ හොඳට බලපං සක්මන් කරනකොට සද්දයක් ඇහුණා. සද්දෙට හිත ගිය නිසා හොඳටම දන්නවා මගේ ඒ වෙලාවේ මානසිකාරයේ සතිය සක්මනේ නෙවෙයි. සක්මන වෙලා. දැන් සක්මන් කරගෙනනකොට ආනපනිය ඇවිල්ලා. ආනපනිය කෙරුවයි කියලා පය පැකිලිලා නැහැ. මම ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද කියලා හැකියකුත් නෑ. සක්මන් කරන බව දන්නවා. අන්නේ විදිහට වාසිපැත්ත අරගෙන මේ නානාරුදු වේසම වාගෙන මේ මග අවුරන්න ආවට ඒව එකටවත් බලපෑම් කරන්න බෑ හිත සැලෙන්නේ නැත්තම්. හිත කරදර ගන්න නැත්තම්. ඒක බුදුහාමුදුරුවෝ විපස්සනා කරන එක නඩ දෙන ස්පෙෂල් ලයිසන් එකක්. සදාචාරවාදී හිත කරදර අරගෙන පශ්චාත්තාප වෙනවා. කරපු දෙයටයි වෙච්ච දෙයටයි දෙකටම පශ්චාත්තාප වෙනවා. විපස්සනා කරනවා බලන්න මේක මං හිතලා කෙරුවේ නෑනේ. මම මම හිතට අරගන්නේ නෑ. හිතලා කෙරුවා නම් මම කර්ම රැස් කරනවා කියලා ඉබේ සිදුවෙන දේ බව දැනගන්න ඒවට කියන අසංස්කාරික කාය සංස්කාර අසම්පජාන කාය සංකාර අසම්පජාන චිත්ත සංකාර අසම්පජාන මනෝ සංකාර කියලා වචී සංකාර කියලා જાතියක් තියෙනවා හැබැයිට වෙනවා ඒක හිත කරදර ගන්න නැතුව හිටියොත් නිවන් දැක්කා වගේ ආතතියක් ඇති කරගන්න ඕනේ නැහැ අපි දැන් මල පැනලා ඉන්නේ නේ පැය එකමාරක් ගිහිල්ලා හෙට සාකච්ඡා කරමු. මේක ඉවර කරමු අපි. ඉතින් මේකනේ එකතු උනේ. ප්‍රශ්න කාට කාට කමෙන්ට් නැද්ද අපි දිගට කරගෙන ගියාට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේදී සුදුසු ඉඩක් තෝරා ගැනීමෙන් පසු ඒ දෙසට මොහොන ලක්මනේදී සුදුසු ඉඩක් තෝරා ගැනීමෙන් පසු ඒ දෙසට මොහොනලා සිටගෙන කය දෙස කියන්නේ සිටගෙන සිටින ඉරියව්ව බැලිමි. දෙපතුල් තදින් පොළවේ ගැටී ඇති බවත් සිරුරේ මුළු බරම දෙපතුලට යෙදී ඇති බවත් දැනිනි. විනාඩි කිහිපයක් මෙසේ සිටියේදී ලනුපැදුරේ රළු බව දෙපළට දෙපතුලට ඊටා හොඳින් දැනිනි. සක්මනේ කෙරවල අදිෂ්ඨාන කරගෙන සක්මන ආරම්භ කළෙමි. පියවර 5ක් 6ක් තබන විට ලනුපැදුරේ රළු ස්පර්ශය වම් කකුලේත් දකුණු කකුලේත් මාරුව මාරුවට දැනිනි. පියවර 30ක් පමණ යන විට ලනුපැදුරේ රළු බව තදින් විලුඹට දැනෙන බවත් ඉදිරි ඇඟිලි වලින් පොළවට තල්ලුවක් දෙමින් පය එසවෙන බවත් කකුලේ උඩ පැත්තට වාතයේ සිසිල් බවත් හොඳින් දැනිනි. එක කකුලක් විලුඹට ලනුපැදුරේ රළු බව දැනෙන විට අනික් කකුලේ ඇඟිලි වලට ලනුපැදුරේ රළු බව දැනිනි. මෙසේ නිරීක්ෂණය කරමින් පියවර 30ක් 40ක් සක්මන් කරන විට මාරුවෙන් මාරුවට ලනුපැදුරේ රළු බව යටිපැතුලට දැනිනි. සක්මන් වේගය පෙරට වඩා වැඩි බව නිරීක්ෂණය විය. මෙසේ නිරීක්ෂණය කරමින් සක්මන් කරන විට යටිපතුලට දැනුණ සීතල ස්පර්ශයක් නිසා සිත ඒ ඔස්සේ ගියත් නැවත ඊතා ඉක්මනින් යටිපතුල් වලට සිහිය ගැනීමට සමත් උනිමි. යටිපතුල් වලට දැනෙන රළු බව ලනුපැදුරේ ක්‍රමයෙන් අඩවි යටිපතුල ලනුපැදුරේ ගැටෙන විට තදවීමක් ලෙස නිරීක්ෂණය විය. මාහට සක්මනේදී සිත විසිරී යාමට ඊටකඩ පර්යන්කයට සාපේක්ෂව අඩු බවත් හැඟේ. ඔබ වහන්සේගෙන් සුදුසු උපදෙසක් පාද නමස්කාර පූරකව බලාපොරොත්තු වෙමි. ඔය ඇත්තටම කියනවා නම් සක්මණේ තමයි අපි අද්දක අරගෙන ඉන්නේ. සක්මණේ තමයි අපි ක්‍රියාකාරකම් කරන්නේ. එතකොට සතිය පේනොට බාධා වැඩි වෙන්නයි ඕනේ. නමුත් ඒක අමතර දෙයක් සිද්ධ වෙනවා. ඒ සක්මනේ යෙදෙනකොට චේතනාපූර්වක කය පය මෙහෙව්වත් රූප පෙනුනත් හුලං මාරුණත් සනක හිටියත් සමහරට ඒ ක්‍රියාශක්තිය තුල සතිය කඩාගෙන යන්න නැතුව ඉන්න පුළුවන් ගතියක් අපේ තියෙනවා. ඒක නොවුනනම් ගියේකට කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මේ සක්මණේ තියෙන මේ විසුවිශේෂී ගුණය ගිහි ගිහි යෝගාවචරයේ තියෙන සුවිශේෂී වරප්‍රසාදයක්. ඒත්තන තේරුම් ගන්න ඕනේ මේ ඉඳගෙන එක තැනක ඉන්නකොට බැරි වුණත් ශක්මනකට සතිය පිහිටව ගන්න දන්නවනම් සම්පූර්ණ නිවන් දොර ඇරලා. ඒ නිසා මේ වයසක මිනිසු ලෙඩ සනීපයකනේ නැත්තෝ. එතන මේ පොඩි දරුවන්ට ශක්මන හඳුන්ලා දෙන්න පුළුවන් නම් මීට වඩා බොහෝම ලොකු වෙනසක් මේ භාවනාව මනුස්ස ජීවිතේට කරાવી. නමුත් අවාසනාවකට උඟ දිනේ සක්වන භාවනාවක් කියලා පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ භාවනා කරනවා කියන්නේ අතක් පිට අතක් තියන ඇත්ත එක වහන ඉඳගෙන ඉන්න එකට. ඒ තරම්ම අපි බුදුහමර පහළ වෙන්නේ ඉතර තිබුණු මතවල තාම ජීවත් වෙන්නේ. බුදුරජාණන්සේ ඉදිරිපත් කරපු මේ සක්මන් ක්‍රමය වෙන කිසිම සාස්ත්‍රුණ වංශනාවක් ඉදිරිපත් කරලා නැහැ. ඒ නිසා මේ විදිහට හොඳට සක්මන් කරන සක්මන් කරලා ඉවර වෙලා සක්මණෙන් ඇතිවෙච්ච එකලස. සක්මණෙන් ඇතිවෙච්ච මේ සමාධිය. සක්මණෙන් ඇතිවෙච්ච මේ සත්‍ය විවිධාංගීකරණය හේම හොල්ලන්න නැතුව ගිහිල්ලා වාඩි වෙන්න. වාඩිලා ක්‍රියාකාරකම් නැතුව දැන් ක්‍රියාකාරකම් සහිතව කරගෙන ගිය මේ සතිය සක්මන පරියංකේ සක්මනට දාලා ක්‍රියාකාරකම් නැතුව මේ සතිය යෙදුවොත් ඒක කාගෙන බහිනවා මොනවත් නැහැ නිකන් මේ බුරුකර පස් කොටකට හෙල්ලකින් දමලා යනවා වගේ. එතකොට සතියේ වෙනස් සුවිශේෂී ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා සතිය ක්‍රියාකාරකම් පවති සතියත් ක්‍රියාකාරකම් නොකර චේතන නොකරන සතියත් මේ දෙක එකතකට අතිනත ගන්න දවසක් වෙනවා. එදාට මේ එදිනෙදා වැඩක් කරනකොටත් තමන්ගේ වැඩක් තමන් කරගෙන ඉන්නකොට කොච්චර දේවල් මේ සතිය ආලෝකයෙන් බලන්න පුළුවන්ද කියලා අර মালටි ටාස්කින් නැත්නම් ගොඩක් වැඩ කරනකොටත් භාවනා ජීවිතයක් ගත කරන්න පුළුවන් බවට සේයාවක් ගන්න පුළුවන්. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි. පුළුවන් තරම් ඒ බාධක කොහි තිබුණත් එල්ලයක් තියෙන මිනිස්සයාට પરමාර්ථයට ළඟා වෙන්න පුළුවන්. බාධා බාධා වෙන්නේ නැහැ. එල්ලේ පාවා නොදෙන කෙනා. ඒක තමයි අපි මේ මේ සංකර ජීවිතය සංකර නගරයක එහෙම නැත්නම් සංකීර්ණ ජීවිත රටාවක් තියෙනකොට ගැලවුම මාර්ගය නිසා හැමදාම මතක තියාගන්න පරියංකට ඉස්සලා සක්මන කරන්න. එහෙම නැත්නම් අඩු ගානේ දවසකට සක්මන පැයක් කරන්න. කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරලා. ඒක සෞඛ්‍ය සම්පන්න වෙයි. ඒක සක්මනේ පස්සේ බත් කනවා වගේ හිතන ඉඳ ගන්න හිතනවා. කැම නැති වුණා වගේ, නිින්ද නැති වුණා වගේ නිින්ද ගන්න හිතනවා. එතකොට තමයි තේරෙනවා ඒක ඒ වගේම සාර්ථක වෙනවා. ඒ නිසා මේ විදිහටම දිගට කරනවා මිසක් අලුතෙන් එකතු කරන දෙයක් නැහැ. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මෙත් සක්මන් භාවනාව පිළිබඳ සක්මන් භාවනාව කරන විට මම මුලින්ම වම දකුණ ලෙස මෙනෙහි කරමින් විනාඩි කිහිපයක් සක්මන් කරන අතර ඒ සමග සිත කකුලේ යටිපතුලේ දැනීමට යොමු වේ. පොළවේ තදගතිය හොඳින් දැනේ. මම දැන් මෙතන යන්න යොදාගෙන තවදුරටත් සක්මන් කිරීමේදී යටිපතුලේ දැනීම තවත් තීව්‍ර ලෙස දැනේ. එනම් විලුඹේ සිට ඇඟිලි දක්වා බර වෙනස් වන ආකාරයත් ඒ සමගම මුළු කකුලේම චලනයක් ප්‍රකට වේ. මෙසේ ක්‍රමක්‍රමයෙන් දැනීම තරමක් වැඩිමමින් සක්මන සිදුවේ. මා අත් දෙක දෙපසට කොට සක්මන් කරන බැවින් අත්ල දෙකෙහි දැනෙන බරගතිය වරින් වර මතුව විට සක්මන හොඳින් එල්බගත් බව බව හෙවත් සමාධි ගතියක් හඳුනා ගැනීමට පුරුදු වී සිටීමේ එය සක්මන් සක්මන තව තවත් පහසුවෙන් වැඩි කාලයක් කිරීම සඳහා ප්‍රයෝගී කරගනිමි. පෑයකට වැඩි කාලයක් සිත සක්මනේ යෙදුණු විටදී ඊතා කෙටි කාල පරාසයක් තුල ඇවිදීමක් පමණක් තේරේ. එය දිගටම නොතේරෙන අතර කෙටි කාල පරාසයකදී තේරේ. සිතවිලි හොඳින් පෙනෙන අතර ශබ්ද වේදනා දෙකට වඩා යම් තරමක් හෝ බාධා වන්නේ සිතිවිලි වලිනි. නමුත් මත්වීමක් සිදු නොවේ. මාගේ භාවනා දියුණුවට ඔබ වහන්සේගේ උපදෙස් පාද නමස්කාර පූරකව බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා, නිරෝගී සුව වේවා. ඒ අර පළවෙනිම ඉදිරිපත් කරපු ලිමේදී මත ප්‍රකාශ කළා වගේ වෙලාවක අපිට තියෙනවා සක්මණ gediya පිටින්ම යනවා. ඉඳපු ගමන් එතන කරන්නෙක් නැහැ. හැබැයි නිරීක්ෂකෙක් ඉන්නවා. මෙන්න මේ මේ වගේ දේවල් වෙනවයි කියලා ඉඳපු ආයෙ කරන්න එනවා. මම එනවා. අන්න ඒ වගේ දේවල් සක්මණේ තමයි ගොඩක් වෙලාට එන්නේ. පරියන්කේදී ඔච්චරම පිරිසිදු වෙන්නේ නැහැ ඒක. ඒක නිසා ඒ වගේ දේවල් වෙනකොට ඒකට බය වෙන්නේ නැතුව මේ යකා ගැහුවා එහෙම නැත්නම් මේ භූත දෝෂයක් කියලා හිතන්නේ නැතුව ඉඳපු ගමන් තමන්ට තේිනවා තමන් නැතුව සක්මන සිද්ධ වෙනවා. ඒකට අපි නිස්සන්නමනේදී කියන්නේ gediya පිටින් සක්මන් කරනවා. තමන් පැත්තකට බලනිනවා. තමන් තක්මන් කරලා තමන්ට පේනවා වයින් කර බොනී ටිකක් යනවා වගේ මේ ඔඩ්ඩෝස් බට්ටෙක් යනවා වගේ යන්න පටන් ගන්නවා. එතකොට තමයි ඔය හීලින් එක එන්න පටන් ගන්න, රිලැක්සේෂන් එක එන්න පටන් ගන්න. එහෙම නැත්නම් අනායාසයෙන් කිරීම කියන එක එන්න පටන් ගන්න. එතකොට ඉතින් පස්සේ තමයි ඔය ශරීර සුවසේවාවට හිත යන්නේ. සක්මන් කරන තාක්කල් භාවනාවක් කෙරෙන්නේ සක්මන කෙරෙන්න පටන් ගන්න වෙලාවක් එනවනේ. ඊට පස්සේ තමයි භාවනාව යන්නේ. ඉතින් ඒකට එක තැනම එකම පුද්ගලයා එකම විදියට සක්මන් කරලා තන හුරු කරගන්න ඕන. හැටට නිදිපොළ හුරු වෙනවා වගේ. අපිට නිදිපොළ මාරු වෙච්චාම නිින්දදී පොඩි කලබලයක් එනවනේ. දවස් ගාණක් යනවා නිදිපොළ මාරු වෙච්චාම. ඊට පස්සේ නිදිපොළ හරි ගියාට පස්සේ ආයෙසර නිින්ද. අන්න වගේ මේ සක්මන හුරු කරගන්න හුරු කරගත්තාට පස්සේ තේරේවි Tamanට ඒ සක්මන කරන තාක්කල් ඒකට 100ක් ලකුණු ලැබෙන්නේ නැහැ. සක්මන කෙරෙන වෙලාවක් එනවා. ආනේ වෙලාවේදී පූර්ණ ආනිසංස ටික ලබා ගන්න. එතකොට ඉඳපු ගමන් ඩක් කාලා පේනවා මම යන්නේ කියලා. මම යන්නේ ධක්මන යනවා. ආයෙසරයක් මම යනවා. එතකොට මේ මමය ඇවිල්ලා වැඩේ පටන් ගන්න වෙලාව අල්ලා ගන්න පුළුවන් නම් හරියට උදේ නැගිටිනකොට ඇසරන වෙලාව වගේ. එතෙන් දෙනකම් මම යන්නේ. ඇසරිච්ච වෙලාව ඉඳලා මම යයි. ආපු ගමන් එයා උතුරු දකුණ බලාගෙන එයා මේ කූඩාරම ගහ ගන්නවා. මේ බිම අල්ලා ගන්නවා. අන්න වගේ මෙයා නැති වුණාමත් වැඩේ යනවා. ඉන්නකොට තමයි අඩුපාඩු සිදුවන සිදු වෙන්නේ කියලා මේ සක්මණේ මේ අනායාසයෙන් සිදු වෙන එක, gediya pitin සක්මන් වෙන එක, එහෙම නැත්නම් සුව සේවාවට බරව සක්මන් කරන එක සිද්ධ වෙන්න පටන් අරගත්තා නම් යෝගාවචරයට තේනවා මේ මහමුදක පීන පින හිට මිනිහෙකුට හදිසියෙම පුංචි දිවිනක් හම්බුණා වගේ මේ සංසාරේ අනන්ත අප්‍රමාණ චිත්ත පීඩා සහිතව ඉඳද්දී චිත්ත පීඩාවෙන් තොර චිත්තක්ෂණයක් ගන්න පුළුවන් බව මේ ජීවිතේම ගන්න පුළුවන් බව මැරෙන්න ඉස්සර ගන්න පුළුවන් බව මේ පෙන්නන වෙලාව මේකට සාදර වුණොත් එයා ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා මධ්‍යම ප්‍රතිපදාවට වැටෙනවා එයා ඒක දියුණු කරන හැටි දානවා මුග දෙනකොට තියෙන මේකට බයක් හිතෙනවා මේ ක්ලාන්ත වෙලා වගේ සිහිවිකල් වෙලා වගේ පාලනේ ගිරිහිලා වගේ කියලා හිතුනොත් අපි නැවත පුත්තජන භූමියට වැටෙනවා මේක පිවිසුම් මාර්ගයක් මේක මධ්‍යම ප්‍රතිපදාවේ මකර තොරණ වගේ මේක හරි අෂ්ටාංග මාර්ගේ මේක දිනු කරන්න ඕන කියලා ක්‍රමසාවිදි හොයන්න ගත්තොත් ඒ කෙනාගේ ගමන ඊට පස්සේ මේ අත්දැකීම එකතු වෙන්න ගන්නවා එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්න පටන් ගන්නවා බොහොම පහසුවෙන් අර ආතති නැති චිත්තක්ෂණය මේ ජීවිතේම නිවන කියන එක මැරෙන්න ඉස්සලා අවබෝධ කරගන්න පුළුවන්. ඒකට විශාල පෞරුෂත්වයක් ඕනේ. ඒකට විශාල මේ සම්ප්‍රදාය කඩාන යන ගතියක් ඕනේ. විශාල රැඩිකල් වාදී ගතියක් ඕනේ. ඉතින් ඒක නැත්තම් ඒ රැඩිකල් වාදී නැත්නම් මම කියන බුද්ධ ආගමේ ඉන්නේ කියලා. රැඩිකල් වාදී තියෙනවනම් බුද්ධ ධර්මයේ කියලා මම කියනවා. අපි හුඟක් බුද්ධ ආගමේ ඉන්නේ. බුද්ධ ධර්මේ දන්නේ නැහැ. ඒ නිසා අපි හරිය කැමැති අපිව රවට්ටගෙන ජීවත් වෙන්නේ. එහෙනම් මෙතනදී පේනවා ඒ රැවටිල්ල කොහොමදත් මම නැතුව වැඩේ වෙන හැටි පේන්නේ. මෙන්න මේකට සාතර වෙන්න පුළුවන් නම් ඒක මම හිතනවා ජීවිතේ එක සැරේයි වෙන්න ඕනේ. සංසාර එක සැරේ වෙන්න ඕනේ. ඊට පස්සේ මගේ භාෂාවෙන් කියනවනේ ඒක තමයි ලෝකේ තියෙන අත්හරින්නම් බැරි භයානකම ඇබ්බැහියෝක තමයි. ඒකට ඇති වෙච්ච මිනිහා මොන තාලින්වත් සංසාරේ බඳින්න බෑ. ඒක කොහොම හරි කුඩු මුලක් විකුණ ගන්න තමයි මම මේ ඕමාන් වලට ආවේ. එක කුඩු මුලක් වික්කනම් මගේ බිස්නස් එක හරි. මං ගෙනාවේ බොහොම සීමිත කුඩු මුල් ගානයි. ඒ නිසා ගන්න ගතියයි පේන තියෙන එකක් දීලා ගියොත් ආයෙ මොකුත් නැහැ මේක සානුහරයටම ගහතයි. කිසිම බයක් නැහැ. ඒ වගේ වශ්‍යයක් බුදුහාමතුරු ගාව තිබිලා තියෙනවා. පුළුවන් නම් දෙන්න. දීලා රැඩිකල් වෙන්න. කොලුකම තියා ගන්න. හිතුවක්කාරකම තියෙනවා. දෙල්ලක්කාරකම තියෙනවා. ඒකට මම හරි කැමතියි. මේ පොඩි උන් ගාව කැට පිටින් තියෙනවා. මේ නාකි ගාව ඇත්තෙම නැහැ. පුදුම බයයි. අර තියෙන රාමුවෙන් එළියට වටපිට බලන්නත් බයයි. ඒසකොට heart attack. ඒකට මේ giddiness එනවයි කියනවා. අනම්මන මොන giddiness එකක්වත් නැව නිවන් දකින්න යන පාරේ ඉන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මා බොහෝ වෙලාවට සක්මන් භාවනාව කරමි. මෙහිදී විලුඹ ප්‍රථමයෙන් බිමට තබා බොහෝ හෙමින් পায় විලුඹ මැද කොටස මහපැටගෙල්ල ලෙස බලා ඊළඟ කකුලට මාරු කරමි. මෙහිදී පායට දැනෙන සීතල ගතිය, පොළවේ රළු බව, ඒ ඒ පෙදෙස්වල වලට දැනෙන අන්දම බලමි. පය මාරු කිරීමේදී මහපටගිල්ලෙන් පය අවසන් ලෙසට ගන්න අවස්ථාවේදී අනික් කකුලේ විලුඹ බිම තිබෙන අවස්ථා මට හොඳින් දැනේ. සමහර අවස්ථාවල බත් කෙන්ඩ බරගතියක් දැනේ. මා එය ගැන ඒ හැටි හිතන්නේ නැහැ. පරයන්කයට වාඩිවීම අපහසුතා ඇති ඇති බොහෝ වෙලාවට පුටුවට වාඩි වී සිටිමි. හුස්ම රැල්ල උඩට යන විට සීතලක්ද පහළට යන විට උණුසුමක්ද ලෙස නාස්පුඩු අගට දැනේ. සමහර දිනවල නාසය තුල සුළං රැල්ල මැද සිදුවන දෙයක් යයි සිතමි. ටික් ටික් ශබ්දයක් ලෙස මට ඇසේ. මේ ශබ්දයක් ලෙසම ලෙස තමයි දැනෙන්නේ. මේ ගැන මම හිත යොමු කරමි. මේ වරදක්ද? යයි මට නොතේරේ. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි. අපි මේ ආර්ය පරිශ්‍රණය කරනකොට අපි නూరుණු පුරුදු දේවල් එක්ක හුරු වෙන්න හදනවා. ඉතින් ඒක උඩ හිතනවා වැරදිලාත් දන්නෙත් නැහැ, තැක වෙනවා. එහෙම නැත්නම් අනතුරුදායක ගතියක් අනිශ්චිත ගතියක් දැනෙනවා. ඒකට උත්තරී බුදුරජාණන්සේ කියලා තියෙන ඒකම නැවත නැවත කරන්ඩ කරනකොට සැක අඩු වෙනවනම් අනිශ්චිත භාවය අඩු වෙනවනම් පාර හරි. සැක වැඩි වෙනවනම් අනිශ්චිත භාවය වැඩි වෙනවා අනතුරුදායක ගතිය වැඩි වෙනවනම් කවදාකවත් එකවර ඉන්නේ නැහැ. ටික ටික වෙන්නේ ඒ නිසා ඒ සඳහා කාය ජීවිත নিরপেক্ষව පරිේශන තෘෂ්ණාවෙන් කරන්න. කර කර බැලීමද කියන්නේ අනුපස්සනාව කියලා. නැත්තම් නැවත නැවත ඒකම වෙන්න ඇරලා බලන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒකට කලින් කියනවා නම් කියදයි සතිය කැඩලා නැත්නම් මොනවාක්වත් ප්‍රශ්නයක් නැහැ. සතිය කැඩලා නම් අනතුරුදායක ගතියක් තියෙනවා. අවිශ්වාස ගතියක් තියෙනවා. සැක උපදවන ගතියක් තියෙනවා. ඒක නිකන් අපිට ආරක්ෂක සෙබලෙක් වගේ. එයා ඉඳගෙන පොඩ්ඩක් අනතුරු අඟවනවා. නැවත නැවත කරනකොට කරනකොට අනතුරුදායක ගතිය අඩු වෙනවනම් ඒකට අපි අත්දැකීම කියලා කියනවා. ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. ඒ නිසා මට පේන්නේ හරි පාරේ යන්නේ. නමුත් ඒ නැවත නැවත කරබැලීම හරහා මේ සැක දුරු කරගන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී භාවනා ගැන ගැටලුවක්. මා පරයන්ක භාවනාවේදී මා දැන් මෙතන යයි මුලින්ම සීකලමි. මෙසේ සිටමින් සුසුම් රැල්ල දෙස බලා සිටියත් සුසුම් රැල්ල දැනුනේ නැහැ. උදරයේ පිම්බීම හැකිලිම දැනිනි. අතරතුර කාලයේ තද නිදිමතක් දැනිනි. වරින් වර ගැස්සීමක්ද ඇතිවුනි. ඒ සෑම අවස්ථාවකදීම නැවත මූලික කමටහන වන ආස්වාස ප්‍රස්වාසයට යාමට උත්සාහ කළෙමි. කකුල්වල වේදනාවක් වරින් වර දැනිනි. මම ප්‍රථම වරට ධනුපැදුරේ සක්මන් භාවනාව කළෙමි. මුලින් පියවර පහක් පහක් හයක් සිහි ඇතුව සක්මන් කළත් ඉන්පසුව ඒ ක්‍රමයෙන් වැඩි වුණි. ලනුපැදුරේ එකාන්තයක සිට අනික් අන්තයට පියවර තබන ආකාරය සිහියෙන් යුතුව බලා සිටන විට පාදයේ විලුඹ ලනුපැදුරේ ගැටෙන තැන රිදුමක් මෙන් දැනුනි. විනාඩි 35ක් යන විට නැවතත් දකුණු කකුලේ විලුඹේ සිට ඇඟිලි තෙක්ම දැනිනි. පාදයේ ඔසවන බවක් දැනුණා. මෙසේ පාද දෙකේම පෙර අත්දැකීම දැනිනි. තවත් විනාඩි 45ක් යන විට දන හිස දක්වා කකුල නැමෙන ආකාරය දැනෙනවා. කකුල්වල රිදීමක්ද ඇති වුණා. සක්මන් කරන විදිහේ වරදක් ඇතොත් මෙන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා. සක්මනට වැඩිය මේ පරියංක වார்த்தාවට පොඩ්ඩක් අවධානය යොමු කරන්න පුළුවන්. ඒකේ කියලා තියෙනවා මේ වගේ හිත පිට ගිය හැම වෙලාවෙම මූල කර්මස්ථානය වෙන ආනාපානට හිත යොදවයි කියලා. නමුත් රචනයෙන් කිසිම තැනක සාක්ෂියක් දෙන්නේ ආනාපානෙ දැක්ක ආනාපානෙ මූල කර්මස්ථානය කියලා. හොයනකොට හම්බුනේත් නැහැ. හම්බුනේ පිම්බීම හැකිලිම කියලා කියනවා. ඒ නිසා මේ රචනය සහ මේ වාක්‍ය පරස්පර විරෝධී. නැවත කොහොමද මූල කර්මස්ථානට යනවා කියලා ආනපානට යන්නේ මොකද මුලදිවත් හොයනකොට හම්බෙලා නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක මේ නොදන්න ආනපානයත් එක්ක ගනුදෙනු කරන්න යන්න එපා. දැනෙන්නේ පිම්බීම ඇකිලිව නම් ඒක මූල කර්මස්ථානේ කරගන්න. ඊට පස්සේ මූල කර්මස්ථාන හිත දිමුමට පස්සේ මූල කර්මස්ථාන හිත ගියාද ගියා නම් ඒක වැටුනේ කොහොමද කියලා මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නමුත් මේක লীලා තියෙන විදිහට නොදන්න ආනාපානයක් මූල කර්මස්ථානය කරගෙන කතා කරන්නේ. ඒ නිසා මේ රචනයේ නැවත ලියලා හෙට ඉදිරිපත් කරන්නයි කියලා කියන මං ඉල්ලා හිටනවා අපිට වෙලා නැති නිසා. තමන්ගේ ඇත්තට මූල කර්මස්ථානය ආනාපානේද පිම්බීම හැකිලිමද කියලා නොමග යවන සුළු රචනයක් ලියලා තියෙන නිසා මම මේ කියන්නේ. අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පట్టල වී වාඩි වෙලා කයට සිහිය තබනවා. පපුව දෙසේ එසවීම පහත් වීම දැනි විනාඩි 5ක් පමණ දැනි નિરાයසයෙන්ම ආනාපාන සති ලෙස හුස්ම රැල්ලට සිහිය පිහිටයි. මුලදී හුලම් පොද ඇතිලිවීම තේරේ. නාස් කුහර නාස් කුහරයක හුස්ම වැදීමක් වැටහි. එය විනාඩි 10ක් පමණ කාලයක් හුස්ම ගැනීම හා හෙලීම වැටහි. ගන්නා හුස්ම රැල්ල වේගවත්ව හා පිටවීම ටිකක් අඩු වේගයෙන් පිටවීම ලෙස වෙනස් වීමක් තේරේ. එහිදී විනාඩි 15ක පමණ මුළු කාලයකට සිත පිහිටන අතර හුස්ම සංසිඳී ඇත. මුළු කයේම හිරිවැටි ඇති ගතියක් තේරේ. කාලයක් සමග එහි සියුම් වීමක් වැටහේ. සමහර අවස්ථාවලදී කයේ මස් නැටීමක් වැටහේ. සිතවිලි හොඳින් දැනිය හැක. බාධාවක් නොවේ. මාගේ භාවනාව පිළිබඳ විචාරයක් දියුණු වීමට උපදෙසක් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට දීර්ඝායස වේවා. සක්මන් භාවනාව ගැන මුලදී ගොරෝසු හා තදගතිය හොඳින් තේරේ. ඉඟටිය පටන් යටිපතුල දක්වා වැටෙහි. සිතවිලි තේරේ. නැවත සක්මනට හිතපත් වෙයි. එච්චරයි සාමන. ඔය දෙකේදීම පිට ගියේ හිත නැවත තමගේ අරමුණට ගෙනීම පිළිබඳව වාර්තා සපයන තරම් බොහොම ඍජුව වාර්තා කරලා තිනවා. තව එක වාක්‍යයක් කියන්න පුළුවන් ආවට පස්සේ සක්මණෙන් හිත පිට ගිහලා ආපහු ආවට පස්සේ අර සක්මණට අර වගේම සාදර ගතියක් හිතේ තිබුණා නැත්නම් සක්මණයි හිතයි හැලහැප්පිලාද ආනපනි කරමින් ඉඳලා හිත පිට ගිහලා ආපහු එනකොට ආනපනයි භාවනා හිතයි මනස්කාරයයි හොඳට කරදරයක් නැතුව සම්බන්ධ වෙනවද නැත්නම් අර පිට යාම නිසා හැලහැප්පිලා තියෙනවද කියන එක හොඳට බලන්න හැලහැප්පිලා තියෙනවනම් කෙලේශයක් යටපහුවලා තියෙනවා හැලහැප්පිලා නැහැ ආපහු තිබුණ විදිහට කරන්න පුළුවන් නම් ඒක මතුවලා තියෙන කෙලෙස් ඔක්කොම අහෝසි වෙලා තියෙනවා. ඒතර Tamanට ඉගෙන ගන්න පුළුවන් කෙලෙස් අහෝසි කිරීමේ යාන්ත්‍රණය. ඒක මහ පුදුමාකාර තීක්ෂණ දෙයක් බුදුහාමුදුර අපිට උගන්වන්නේ මොඩින්ට තේරෙන්නේ නැහැ ඒක. නමුත් මේක ගණන් ගන්න තු මේ සිදුවෙන දේ වාර්තා කරන එකට දැනගන්න පුළුවන්. පිට ගියේ හිත නැවත අරමුණට එනකොට අරමුණයි මේ මෙනෙහි කරන හිතයි කරදරයක් නැතුව හා වුණොත් අර පරණ විදියටම ගියොත් ඒ කියන්නේ කෙලසිලා නැහැ. තිබුණා නම් කෙලෙස් ඔක්කොම අහෝසි වෙලා. ඉස්සරහට මේක පුරුදු කරලා කෙලෙස් අහෝසි කිරීම අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා දීර්ඝ උඟක් ලොකු විස්තර සහිත කතාවක් ඒක. ඒක නිසා බලන්න නැවත පැමිණුණාට පස්සේ පොඩි වார்த்தාවක් දෙන්න. හිත ස්වභාවයෙන් අර අරමුණට ගියාද අරමුණ විස්තර බලා ගන්න පුළුවන් නැත්නම් ඒක කැළතිලා කැළමිලාද තිබුණේ. කැළතිලා කැළමිලා තමයි කෙලස් කියන්නේ. අන්න ඒක පිළිබඳව වார்த்தාවට එකතු කරන්නයි කියලා කියනවා අනික හරි හොඳයි. මට හරි ආශාවක් වෙනවා මේ පොඩි හතර දෙනාගෙන් අහන්න ඕගොල්ලෝ භාවනා කරනවද? එතකොට මොනවද කියන්න තියෙන්නේ කියලා. භාවනා කරාද? කියලා තියෙනවද? මෙතෙන් දෙන්න එක්කෙනෙක් කියන්නේ අපි මෙහාට දෙන්න පොඩ්ඩක් කියන්නේ. මෙහාට දෙන්න ඕන අපි ඉස්සර කතාවක් අපි. භාවනා කරනවද? කරනකොට කොහොමද කරන්නේ? කොහොමද භාවනාව කියලා මේ කටහඬින් අහන්න ආසයි. පෙරවන් සන්නේ ස්වාමීන් හොඳයි. මුලින්ම අපි භාවනා කරනකොට අපි භාවනා කරනකොට අපි තේරෙනවා දිගෝ හුස්මක් යනවා. එවුන එවුන එවුන භාවනා කරනකොට අපි භාවනා කරනකොට අපි තේරෙනවා දිග හුස්මක් යනවා දිග හුස්ම පිට වෙනවත් එක්කලා දිග හුස්ම ඇතුළට ගන්න ඇතුළට ගන්නවා කොට හුස්ම පිට වෙනවා එක්ක හුස්ම කැචුල්ල ගන්නවත් කියලා තේරෙනවා. කොතරද දැනෙන්නේ? ඒ හුස්ම වදින තැන මේ හුස්ම වදිනවා කියලා කොතන වගේ ඇඟේ කොතනද දැනෙන්නේ හුස්ම ගන්නවා කියලා. ඇඟේ මෙතනට දැනෙන්නේ. ඔව්. ඒකට ඒ වගේ හුස්ම ගන්න බව දැන දැන නැත්නම් මෙතන දැන දැන හුස්ම කීයක් එක දිගට හුස්ම අරගෙන අත්දකලා තියෙනවද පුරුදු කරලා තියෙනවද? හුස්ම රවුම් වාර කීයක් එක දිගට බලාගෙන යන්න පුළුවන්. සමහර 10ක් විතර. ඒක 11 කරන්න මොකද කරන්න ඕන? අපි දැන් 10ක් විතර යන්න පුළුවන් හුස්ම. ඒතකොට 10 යනකොට පිටපයින්නවනේ. සබ්දයක් වේදනාවක්. අනිත් දවසේ 10 යනකොට ලෑස්තිලා යන්න ඕනේ. දැන් මේ අපිට පණී එකක් තව 10 11 කරගන්න ආන්න එකට තමයි ඥානි කියලා කියන්නේ. මොනවා කෙරුවොත් හොඳයි කියලා දිහිතෙන්නේ. පිටපන් නැති වෙන්න තවත් එකක් ඉතරහට ගන්න මොනවා කෙරුවොත් හොඳයි කියලා දිහිතෙන්නේ. අපිට ලොකු ආහඳුරෝ කියලා දීලා තියෙනවා ලෑස්තිලා යන්නේ කියලා. 10 යනකොට පණී කියලා ලෑස්තිලා ගියොත් එකක් ගැට ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ 11 පුරුදු වුණාට පස්සේ 11 දී ලෑස්තිලා යනවා. තේරෙනවද එහෙම කියනකොට? එතකොට ධක්මන ගැන කියනවනම් කොහොමද කියන්නේ? අවිජිනා කරන භාවනා කරලා තියෙනවද? ධක්මන් භාවනා කරලා තියෙනවද? කොහොමද කරන්නේ? අපි බලන දක්න කියලා ඒකෙන් පස්සේ බලනවා මොකද වෙන්නේ කියලා මට තේරෙනවා යටපතර හයියක් තේරෙනවා සීතලයක් දැනෙනවා එතකොට ඇවිද්දේ ගියේ ඇතුළේද ලනුපැදුරේද මේ මේ මේ පොළවේද ලනුපැදුරේ එතකොට මේ ලනුපැදුරේ ලනු ගොතලා තියෙන හැටි පෙටලිලා තියෙන හැටි වගේ ගොරෝසුකම තේනවද එහෙම තේරි තේරි පියවර කීයක් යන්න පුළුවන්ද හිත පිට පණින්න නැතුව සද්ද වේදනාව වලට හිත පිටින්න පණින්න නැතුව වම දකුණ නැත්නම් හතයි හතයි කියලා බබාලා ඇවිදින්නේ ඇවිදින වගේ වැටෙන්නේ නැතුව පියවර කීයක් යන්න පුළුවන් මෙමරික වැඩ කරනවා පමයි නේ ඔකට මේ RAM එක හරිනේ කම්පියුටර් RAM එක දාගුවාන් ටට්ටක් ගාලා උත්තර දෙනවා ඉස්සරහට මං හදලා ගන්නවා ඔකට පාට් එක මං දානවා දැන් දාන්න ඕන කරලා තියෙන එක මතක් වෙන්නේ නැහැ දැන් ඉවර කීයේ සාංශ කීයක් හරි යනවා. බෑ බෑ. තුනක් යනවද හතරක් යනවද කියලා අනිත් දවසේ බල්ලා කියන්න ඕනේ. අනිත් දවසේ බල්ලා කියන්න වම තිනකොට මට වෙලාණු කොතලා තියෙන රළුව වැටෙනවා. ඊට පස්සේ ඒක කඩා ගන්න නැතුව ඕන දකුණට යන්න පුළුවන්. ඒක කඩා ගන්න නැතුව වමට යන්න ඕම යනවනම් අපි කියනවා ඕන පියවර තුනක් ගියා. ඊට පස්සේ බලනවා හතරක්. ආන්නේ විදිහට ඒ ගාණයෙන් තමයි බබා භාවනා දියුණු වෙනවද කියලා තේරුම් ගන්න. මට බොහොම දක්ෂයි. ඉදිරිපත් කරන විදිය ස්වාමීන් වහන්සේට ගෞරව කරන හැටි බොහොම හොඳයි. ඒක ලියන්න බැරිද? පුළුවන්? බෑ. අනේ ලියමුකෝ. එතකොට මම ලියලා මම අරගෙන යනවා ලංකාවට. මම ඔයාලට පෙන්නන්න මෙච්චර විතර කොලමිකයක් තියෙනවා මගේ ගාව. ඒ පොඩි අය භාවනා කරලා හරියට මේ පළවෙනි වතාවට ආස්වාස කරනකොට වැටෙන හැටි ප්‍රසවාස කරනකොට වැටෙන හැටි මං විතර පොහසත් මිනිහෙක් මුළු ලෝකෙම නැහැ. මේ වෙනකොට ලංකාවේ පාසල් බාර් ගානක කරලා මං වෙනුවෙන් කීප දෙනෙක් තොරතුරු එකතු කරලා මට වාර්තා කරන ඔක්කොම තොරතුරු නිව්සීලන්ත වල ගිහිල්ලා ප්‍රොසෙස් වෙනවා මේ වෙලාව. ඒ නිසා ඔයත් ලියලා දෙමු. මෙහෙම ලියන්නේ මෙහෙමයි. මම ආනාපානය කරනවා දිග හුස්මක් ගන්නවා වැටෙනවා මට වැටෙන්නේ නාසිකාග්‍රහයට උඩුතොලේ හරි. ඒ විතර හුස්ම රැලි කීයක්. එතකොට ඒක කොට වෙනවද දික් වෙනවද කියලා ඒ හුස්ම දිහා ලියන්න පටන් ගත්තට පස්සේ ඔක හදලා දෙන්න පුළුවන් මට. දැන් සක්මන් කරනකොට පහයට දැනෙන ඒ තද ගතිය නැත්නම් ලනුපැදුරේ තියෙන ඒ ගොරෝසු ගති පියවර කීයක් කරගෙන යන්න පුළුවන්. ඒකට හුඟක් වෙලාවට භාවනා කැඩෙන්නේ හිත සද්ද නිසාද වේදනා නිසාද එතන හිතට හිතුලෙන් නිසාද කියලා අහුවොත් මොකක්ද උත්තරේ? ආනපාන කරගෙන යනකොට හිත පිටියන්නේ සද්ද වලටද සද්ද නිසාද හැල හැප්පෙන්නේ නැත්නම් හිතවිලි නිසාද වේදනා නිසාද? සද්දෙට සද්දෙට සද්ද සද්ද වලට ඒකත් ලියන්න ඕන. එතකොට තමයි අපිට මේ උත්තර පිළිතුරු හොයන්න පුළුවන් වෙන්නේ එක එක නැග එක එක දේවල්. එතකොට බලන්න පුළුවන් ඒකට මොකද්ද කරන්න ඕන. නිසා භාවනා කරන වැටහිච්ච දේ මෙහෙමයි හිත පිට ගියා නම් හිත පිට යන්න බාධා කරපු දේ මේකයි කියලා පුංචි රචනයක් ලියමු. ඈ ඒක ඒක බලානත් කියවන්න ඕනේ කට උත්තරේකුත් මම ගන්න. හොඳයි. තෙරුවන් සරණයි. එන්. තෙරුවන් සරණයි සයන්න්ස. හොඳයි. මයික් එකට කතා කරන්න ඕනේ. තවත් මේ මේ විදිහට තියෙන මයික් එක මෙහෙම ඉස්සරහින් තියෙනවා. ආ නා. කොහොමද කියන්නේ? භාවනා කරාද? අවසන්න්ස. පරියංකේ ඉඳගෙන භාවනාවද කිව්වේ සක්මන් භාවනාවද? සානංශ දෙකම කරුවා. එතන පරියංකේ ඉඳගෙන කරන භාවනාව පිළිබඳ විස්තරයක් කියන්න බලන්න. ආනාපාන සති භාවනාව තමයි කරේ. හුස්ම ගන්නකොට ආස්වාස කියලා හිතනමු. හුස්ම හෙල දානකොට ආස්වාස කියලා හිතනමු. හුස්ම දැනෙනවා. බඩ පිම්බෙනවා හැකිලනවා ඒ වගේ හුස්ම රැලි කීයක් පිම්බීම හැකිලීම කීයක් වාර බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා 20ක් 21ක් වගේ බලන්න 20ක් විතර බලන්න පුළුවන් හොඳයි එතකොට ඒක කැඩෙන්නේ මොනවයින්ද 20ක් විතර ගියාට පස්සේ කම්මැලි වෙලා එපා වෙනවද නැත්නම් අර දුව කිව්වා වගේ සද්ද නිසා කැඩෙනවද හිතවිලි නිසාද මොකකින් වගේ කියලා වැඩියෙන්ම හිත පිට යන්නේ. සද්දට. සද්ද වලට. මේ වැඩි කට්ටිය වැඩි මාල් කට්ටිය සද්ද කරනවා. එහෙම කියන්නේ නැහැ. එතකොට මේ සද්දයකට හිත පිට ගියා කියලා දන්නේ කොහොමද? අපි ආනාපානේ හිත කැඩුනා කියලා දන්නේ කොහොමද? දාන පණ කියන්නේ සද්දකට කියලා කොහොමද සපෙලා කියන්නේ කොහොමද උත්තරකට උත්තරයක් දෙන්නේ හිතලා කියනවද නැත්නම් ඇත්ත වෙච්ච දේද ඇත්ත වෙච්ච දේ කොහොමද කියන්නේ මොකද්ද සාක්කය මම දෙන්නම් ඕනනම් එහෙ මේ සතිපාසල ජීන දවසට ඔය වගේ ළමයි යනවා මේ භාවනා වැඩමුළුවේ යද්දී ඒ ළමයි ඇවිල්ලා ඒකට කමටහන් සුද්ධ කරනවා නාකි හොල්මන් ඒ ළමයි කියනවා මම පාව ධක්මං කරනකොට ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට නාසිකාග්‍රේ මට මේ ඇතුළේ පිට වෙන දැන නැත්තම් බඩ පිම්බෙන හැකටද ඒතකොට හිත සද්දයකට පිට ගියා මම ඒක දැනගත්තේ ඒක කුරුළු සද්දයක් බව මම දන්න නිසා මම ඒක කැස්සක සද්දයක් කියලා දන්න නිසා ඊට පස්සේ මම නැවතත් ඒ කිව්වනට පස්සේ ආනාපානට ගත්තා. දැන් මං ආනාපානට ආපව දන්නේ බඩ බිම්බෙන නිසා. බඩ ඇකිලෙන නිසා. සක්මන් කරනකොට මගේ හිතට මගේ পায়ට තනකොළ පෑගෙනවා. එතකොට මම දන්නේ සීතල නිසා. ගල් කැටයක් පෑගෙනවා. දන්නේ මම රෝරුසු නිසා. මගේ හිත රූප බලන්න යනවා. ඒ දන්නේ මං කුරුල්ලෙක් දැකපු නිසා. ගහක් දැකපු නිසා. සමනලෙක් දැකපු නිසා. එතකොට මං ආපහු ධක්මනට හිත ගන්නවා. ගත්ත බව දන්නේ කකුලේ ගල් ඇදෙන්න නිසා. මොකක්වත් නැහැ මී පැණි වගේ. එහෙම කියන්න පුළුවන්. සනසයක තද්දෙට ගියා නම් මෙන්න මෙහෙමයි සද්ද එක්ක කැස්සක් එක්ක වැස්සක් එක්ක මොකක් හරි කියලා. ඒක වෙන්නේ මේ ආනපාන මෙතන නෙවෙයි වෙන කොහේ හරි. ආන්නේ මොනවා හරි සාක්ෂියක් ගෙනත් ඉදිරිපත් කරනවා. ඒකට මම හරස් ප්‍රශ්න අහන්නෙත් නැහැ. නඩුව තමන්ගේ වාසියට තීන්දුව දෙනවා. සනංශ වතුර සද්දෙට තමයි ගියේ. වතුර. වතුර සද්දෙට මම එතන ගියා. පස්සේ මම කිව්වා ඇයි සද්ද කරන්නේ? හොම කරන්නේ නැතුව ඉන්නකෝ. පස්සේ පස්සේ මං ගල් උඩට ඇත්තා. එතකොටවත් තේරුණා මං භාවනාව හිටි කියලා ආය භාවනාව. ඒත් සද්දයක් තමයි එන්නේ. කාණ්ඩා සද්දයක්. ඕන්න ඒකට ඇතුළට. ඒ වුණාට ඒවට බුදුහමතු ඉඩ තියලා තියෙන ආර්ය පරිේශන. උඹ ආපහු හුස්මට ගන්න හුස්මේ සද්දෙට හිත දාපන්. වතුර සද්දෙට යන්න එපයි කියලා. එතකොට හරි දන්නවා අපි හරියට මේ ඇහෙනකොට එක තැනක ආනපන කරනකොට එක තැනක විදිනකොට තව තැනක මේ කයේ එක එක තැන්වල බොත්තම් තමයි මිරිකෙන්නේ. අන්න ඒක ලියන්න දන්නවනම් ඒක කියන්න දන්නවනම් වார்த்தාව හරි උසාවියේ ආය හරස් ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. හරියට කිරි ගහට මෝල් ගහින් යනවා වගේ. කිරි ගහට මෝල් ගහින් යන්න කියන කතාව දන්නවද? කිරි ගහට මෝල් ගහින් යනොත් හරියටම කිරි එනවා. අන්න ඒ වගේ. ඒ ඔයත් ලියන්න ඕනේ. පොතක් කොලක් අරගෙන සටහනක් දාගෙන ඉන්න. මොකද ඕගොල්ලෝ කවදා හරි ලොකු ගෑණියක් වෙච්ච දවසේ මම හොඳටම නාකියයි දාන්නේ. ඔය වටහන කලියේ කෙතුවා වගේ හිටිනවා. වටිනාකම කියන්න බෑ. අඩු ගන්න මේ පිරිසක් ඇතරට ඇවිල්ලා කතා කරන එක. සබකෝලයක් නැතුව. ඕම නෙවෙයි වික්ත ප්‍රතිබල වෙනවා බ්‍රහ්ම සභාවට ගියත් බය වෙන්නේ නැහැ. දේව සභාවට ගියත් බය වෙන්නේ නැහැ. ඉස්කෝලේ ගියත් ඔයා ටීචර් මොනවට අහනකොට අත උස්සලා ටක් ගාලා කියනවා. අපි පුරුදු කරලා දෙන්නවා. හොඳයි. වෙන කවුද පොඩි කෙනෙක් කැමති මේ තමන්ගේ භාවනා පිළිබඳව මේ තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න. ආන්සර් සක්මන ගැන ආයෝ මට ආන්න බැරි වුණා. මේකට බලන්න සද්ද කරන මේ නාකින්න තේරෙන්නේ නැහැ. ඔයා කියන්න සක්මන ගැන. වම් කකුල තියෙනකොට වම් කකුල තියනවා කියලා හිතනවා. ඒක දැනෙනවා. දැනෙනවා කියලා බෑ. මොනවද දැනෙන්නේ කියන්නේ? රිදෙන විලන්න පෙතුරේ යනකොට ඒක ඇනෙනවා. ඇනෙන්න ඇනෙනවා දැන්. කොරොසුයි. පොළවේ යනකොට සීතලයි. ලිස්සනවා. මුරුදු ගතිය, සුමුදු ගතිය. ඒ වගේ අර ඉස්සර පොඩි දුවෙන් ඇහුවාගේ ඒ වගේ දැක දැක දන දන පියවර කීයක් එක දිගට සතිය නැත්නම් සතියෙන් පියවර කීයක් යන්න පුළුවන් කියලාද හිතෙන්නේ. පියවර 10ක් 15ක් 15ක් විතර. ඉතින් ඒක පොඩ පොඩ වැඩි කරන එක තමයි අපි කරන්නේ. හැබැයි ඉස්සල 15 පුළුවන් නම් ඉතින් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. අපි බලනවා 15ක් කරන්න පිටපනිනවා. ලෑස්තිලා ගිහිල්ලා පිටපනින් නැතුව තව එක පියවරක් 16ක්, තව එක පියවරක් 17ක් කියලා ටික ටික ටික ටික වැඩි කරන්න ගියාම ඒ පුරුදු තැනම හැම වෙලාවෙම එක දිගට බහනා කරනකොට අර ඒක වැඩිපුර යන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. ඒ දක්ෂකමක් ඇති වෙනවා. ඒක කරබැලීමෙන්මයි කරන්නේ. එතකොට එදිනෙදා වැඩ කරනකොට මූණ හොදනකොට දත් මදිනකොට නිදා ගන්නකොට එහෙම මේ සතියෙන් ඉඳලා පුරුදු කරලා අත්දකලා නැද්ද? වැඩියෙන්ම සතිය පිටන්නේ ගෙදර දොරේ වැඩ කරනකොට මොනව කරනකොටද? සිල් ගත්ත දවසට විතර ඒක පොඩ්ඩක් සීය තියෙනවා. නෑ මම කියන්නේ සිල් ගත්ත දවසට හරි ශක්මණ පරියන්කෙන් පිට එදිනෙදා වැඩ කරන බත් කනකොට දත් මදිනකොට මූණ හොදනකොට කොයි වෙලාවේද මේ තමන්ගේ හිත තමන්ගේ කයට ගත්තා වගේ කියලා වැඩියම වැටහෙන්නේ. බලන්නද? මේක බලන්න. එතකොට අල්ලත හැකි මම හුඟක් කියලා දෙනවා දත්ම දින වෙලාව බලන්න. තනියමනේ කරන්නේ. තමන් දත්ම දින වෙලාවක දත් පුරුෂු අරගෙන ඒ මදිනකොට හොඳට බලන්න දැන් මේ පුරුෂු පාර වදින හැටි කොච්චර වාර ගණක් බලන්න පුළුවන්ද කියලා. ඒකින් තමයි මම පටන් අරගත්තේ. මම ඒකට හොඳටම වයසයි විතර වැඩිය. නමුත් ඒකෙන් තමයි මම පටන් ගත්තේ. මේ ළඟදී එහෙ ආවා මේ පෙරදින විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍යාන්තයේ මේ මහාචාර්යතුමා. එදා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපේ ළමයි ඔක්කොටම භාවනා කියලා දෙන්න මොකද ඔබ වහන්සේ දත් පදින එකනේ භාවනා උගන්වන්නේ. ඒ නිසා ඩෙන්ටල් කොලෙජ් එකට බොහොම හොඳයි කිව්වා. ඒ නිසා ඒකත් පටන් අරගන්න මේ එදිනදා වැඩ කරනකොට එක වැඩක් තියාගන්න. දත් පදින වෙලාව, මූණ හොදන වෙලාව, අතපය හොදන වෙලාවක් අරගෙන බලන්න මේ වැඩ කරනකොට කොච්චරක් විනාඩි කීයක් තප්පර කීයක් Tamante සතියෙන් ගත කරන්න පුළුවන්ද කියලා. වෙන මොනවද වාර්තා කරන්න තියෙන්නේ? වෙන මොනවද කිව්වොත් හොඳයි කියලා හිතෙන්නේ. ශානන්ස මොකුත් නැහැ. මොකුත් නැහැ. සන්තෝසයි. ඉදිරිපත් වුණාට බොහොම සන්තෝසයි. තව කවුද ඉන්නේ පොඩි කට්ටිය වගේ එලි කියන්න කැමතිව කැමති කියන්නේ? ඈ? කැමති නැහැ. එන්නේ. අපි දෙමු එයාට එයාගේ කටහඬ තාම. තව දුවක් හිටියේ නැහැ. දෙන්න දින්නේ. කවුද ඉන්නේ? හරින් හරින් අනේ එන්නද? හොඳයි. ආනපති ආන ආනාපාන සති. ආනාපාන සති භාවනාව කරන විට ඇතුළට ගන්න විට මගේ නාසය ඇතුලේ තේරෙනවා දැනෙන හුස්ම රැල්ල. ඊට පස්සේ එළියට දාන විට මගේ නාසය අගිස්සේ තේරෙනවා. ටික වෙලාවකින් පසු ඒක තව තවත් ස්විමින් අඩු වේග වේගය අඩු වෙනවා කියලා තේරෙනවා. වේගය අඩු වෙනවා කියලා කියන්නේ හොඳ සතියක්ද සතිය දුර්වල වීමක් වේදද පේන්නේ. ආහනපාන වේගය අඩු වෙනවා කියනකොට සතිය වැඩි වීමක්ද වෙලා තියෙන්නේ සතිය අඩු වීමක්ද වෙලා තියෙන්නේ. සතිය අඩු වීමක්. හොඳට බලන්න ගොරෝසු දේ බලන්න සතියට වැඩිය ලොකු සතියක් ඕනේ සියුම් දෙයක් බලන්න. ඒ නිසා ආනපාන සියුම් වෙද්දි වැටෙනවා නම් අඩුවීමකට වැඩිය වැඩිවීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඉර පායනකොට තරු නිවෙනවනේ. ඒ දිහා තරු දිහා බලනකොට රෑ බලනවා වගේ බෑ. හුදුට ඒක දිහා බලන්න මොකද දැන් තරු මැකෙන වෙලාව. ඒක දිහා බලනට ඉඳට වැඩිය ඒකට එල්ල වෙන්න ඕනේ. නිසා සියුම් වෙනවා කියන එක හොඳයි. ඒක දිහා බලන ඉන්න නම් වැඩි සතියකින් වැඩි අවධානයකින් වැඩි මනසකාරකින් බලන්න ඕනේ ඒකට සතිය වැඩි කරගන්න වැඩි වෙමින් පවතින කියලා බලන්න. එතකොට සක්මන් කරනකොට සක්මන් කරන විට එක වම් කපල ලිමතියද්දී මගේ ඒ ටයිල් පොළවේ තේරෙනම උෂ්ණත්වයේ සීතල ගතියයි දකුණු කකුලෙත් ඒ විදිහටම වෙනවා. එතකොට වෙන ටෙක්ස්චර් එක වෙන මේ ලනුපැදුරක නැත්නම් පොළවේ ඇවිදින වගේ වෙලාවල් වල ටයිල් එකත් එක්ක බලනකොට මොන වගේ වෙනසක්ද අත්දකින්නේ? ටයිල් පොළව සුමුදුයි අනිත් පොළවල් නිකන් ලනු පැදුරක වගේ ඇවිදිද්දි පොඩි ගොරෝසු ගතියක් වගේ. ඒකට වැඩියෙන් තීව්‍ර ගානක් බලන්න පුළුවන් ඉන්නේ ටයිල් පොළව ඇවිදින වෙලාවෙද නැත්නම් සියුම් ගතියත් එක්කද නැත්නම් ගොරෝසු ගතිය තියෙනකොටද වැඩි පියවර ගානක් සතියෙන් කරන්න පුළුවන් වෙන්නේ. ගොරෝසු. ඔය විදිහට අපි මේ වැඩි සතිය පිහිටන දේ උපෙල දෙන්න ඕන. ඒකේ කරලා කරලා කොහොම හරි අර සතිය වැඩි කරගෙන ගියාට පස්සේ අපිට තියෙනවා මුලින් මුලින් අපි ඒකට උදව් කරන්න මේ අනුග්‍රහ කරන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අපිට විස්තර දැනගන්න. මොකද මේ වගේ වෙලාවල් වලදී ඒකට සතිය වැඩි පිහිටන පරිසරය ලැබලා දීලා එයාට අත් උදව් කරන එකයි දෙන එකයි කරන්න තියෙන්නේ. හොඳයි. සරණයි. කතා කරනවද? බැගිනා. මේ හිත ලියාගෙන එනවද එනවා? හිතට කතා කරන්න ඕනේ අපි මේ නාකි කෙනෙකුට ලියලා කියවමු. නාකි හිනාවෙන්නේ නැහැ කෙනෙකුට ළමයි කතා කරන්නේ. පොඩියෝගේ කතාහන ගිරව් කතාහන වගේම හරි මාසයි යන්නේ. ඒකට මාත් තරුණ වෙනවා ඊළඳාරිය. මේ නාකි කතාහන වල අහලා අහලා අහලා එපා වෙලා එපා වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ගණ්ඩ වෙන්නේ නාකියෝ තමයි. එනිසා ඔයාලට පරිදි ප්‍රශ්න කියවන්න ගන්න ලියන්න බැරිද? ඈ? බරපතල දේවල් ලියන අයගොල්ලෝ නේ. ඕගොල්ලෝ වගේ ඕන ඕන දේවල් ලියන්නේ නැහැ. ඕනෙත් දේවල් ලියනවා. කොහොමද අපි පැය දෙකමාරක් විතර ඉඳලා දෙකකට වැඩි වෙලාවක් ඉඳලා තියෙනවා. මේ නිසා අපිට සක්මන් කරන්න වෙලාවක් හම්බ වෙන්නේ අපි තව විනාඩි 15ක 20ක් තියෙනවා. විනාඩි 20කට පස්සේ දවසේ ධර්ම දේශනාවට රැස් වෙනවා. ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩේ සමාප්ත කරනවා. මේ වැඩ අලංකාර කරව පොඩි උන්ට පිංචිද්ද වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.